සහ සම්පන්න පින්වත්ටි අපිට අද සෙනසුරාදා ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපි ඉල ලදලද වෙලාවේ ලැබෙන සෙනසුරාදාවේ මේ වෙලාවේ ධර්ම සාකච්ඡාවටයි ගත කරන්නේ. මේ බහුවේ සෙනසුරාදා ගානක්ම අපට ඒ වගේ ගත කරගන්න ලැබුණේ මේ මගේ කියන කාර්ය බහුලකම නිසා. ඉතින් අද අපිට ලැබිලා තියෙන ඒ සෙනසුරාදා අපි විනාඩි ස්වල්පයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. අදත් නිමිති යෝගාශ්‍රය කතිකාවතේ දෙවෙනි කොටස කියවන්න මගේ සටහන් වල තියෙන විදිහට සැප්තැම්බර් 24 වෙනිදා සෙන්සුරා තමයි අපි අන්තිමට කරලා තියෙන්නේ ඒකදී අපි යෝගාසන කටේවත් පළවෙනි කොටස කියලා තියෙනවා 13 කට ආයසුතුන් කියලා තියෙනවා ඊට පස්සේ ඒ අද තියෙන කොටස දෙක දෙකකින් අමාරින් පස්සේ අපි සාමාන්‍ය ඵල සූත්‍රය ඉදිරිපත් කර ගන්නවා ධර්ම සාකච්ඡාවේ මාතෘකාව ලබා ගැනීමට කිව්වේ 136 වෙනි පිටුවේ අපිට අද පටන් ගන්න තියෙනවා.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 යුහෙයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මන්ද සිනාවක් වූ මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතුය සල්ලේඛං අච්ච ජන්තේන අච්ඡන්තේන අච්චන්තේන අපමත්තේන බික්ඛුණා කප්පියේහින කාතබ්බා ආමිසත්ථාය ලෝලතා යුහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපි මේ සම්බන්ධ වෙන්න. අපි කතිකාවත කියවනවා මෙතනilla සම්බන්ධ වෙන්න. දාගැබ් බෝමලු හැමදමින්ද ගඳ දුම් මල් පහන් ඈදෑ පුදමින්ද දැහැටි වලඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතු. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුයි. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතුව නමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුයි. දරුවන් ඇඟල්ලා ආදර නොදැක්විය යුතුයි. අන්‍යයන්ට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුයි. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවතේ යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු වැඩි මහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතු ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතු පිටත ඇතිවන අධිකරණද ඇතුළට කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතු කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජහදී කරණයකට නොයා යුතුය ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු.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 යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතුය. මේ નિયમિત ව්‍යවස්ථාවන් බිඳමින් අකීකරුවන ශිෂ්‍යයන්ට තුන්වැනි දක්වා අවවාද කොට වරදහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නැවතත් වරදෙහිදී නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය.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 කොහොම ලියන්නද? ඉංග්‍රීසි භාෂාවේ ඔය දෙකෙන් එකක් ලියත හැකියි. තර්ජනය කරන්න ඉපයි කියත හැකි නැත්නම් තමා කියන හැඟීම ගැන කියන්න පුළුවන්. දෙක එකතු කරලා ලියලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ඔය ලොකු සංස්කෘත වගේ කට්ටිය තමයි තේරෙන්නේ. ඒක අර පිරිසක් එක්ක වැඩ කරනකොට පරිපාලන ප්‍රශ්නයක් ආවම ඇඟට ගන්න එපා වුණා. එකක් තමාගේ යන හැඟීම ඇති කරගන්නත් එපා අනිත් එක අනුර තර්ජනය කරන්න තමන්ට අයිතියක් තියෙනවා කියලා හිතන්නත් එපා. තර්ජනය කරන්න තියෙනවනම් පොතේ තියෙන විදිහට තර්ජනය කරලා නිකන් ඉඳලා තියෙන්නේ. වෙලා තියෙන රාදිශයක් වෙච්චාම තමන්ගේ අයට තමන් වැඩිපුර තර්ජනය කරනවා මගේ යන හැඟීම නිසා. ඉතින් අන්තිමට gedaram හදා ගන්නවා අලුගෝසුයි තරහකාරී. ඒ නිසා මේ ඒ වගේ නිලයක් දරනකොට වතක් කරනකොට තමාගේ යන හැඟීම ඇතිවීමත් එක්කම වැඩි සෙනයක් ආපු ගමන් දබරයක් එනවා. එහෙම නැත්නම් මහ වැස්සක් ආව හුලඟක් එනවා. හුලඟට ඉස්සෙල්ල වැස්සක් එනවා. අන්න ඒක මේ සංඝ සමාජයේ ගත කරනකොට සබ්‍රහ්මචාරී යන හැඟීම තියාගත්තාම හරි.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 ඒකේ ඒක විධායක බලතල කියලා කියනවා මගේ අවසරයක් නැතුව පත් කරන එක. නමුත් මේක නෑ. මේක කාට හරි බලයක් දෙන්න ඕනේ මට ගහපන් කියලා. ඊට පස්සේ ඌ ගහන්න ඕනේ උඹකට රිවට් එක. ඒකයි කරන්නේ. ඉතින් ගැහුව කියන්නේ නැතුව ගැහුවොත් එහෙනම් ඉතින් බලය අනිසි විදිහට පාවිච්චි කරනවා. තමයි ඇසියුම් කරලා මේ මට මේ බලයක් තියෙනවා කියලා. නිසා හැම වෙලාවෙම සම්මුති කරගන්නවා. මෙයා මේ වැඩ කරනවා මෙයා මේ වැඩ කරනවා. මේ සම්මුතිය ඉඳගෙන තමයි එයා අනික් කෙනෙකුට අවවාද උපදෙස් දෙන්නේ. නමුත් අර අවවාද උපදෙස් දෙන මට්ටම පයින්නවා තමා කියන හැඟීම නිසා. ඊවල දොරන කතා කරන්න යන්නේ. හැම ගෙදරකම දරුවෝ දෙමාපියන්ට වයින් කරනවා. ඒක ඒක දැන් සාමාන්‍ය දෙයක් වඩපත්. බැරි කෙරුවේ නැත්තම් දරුවෝ නෙවෙයි. මේ දෙමාපියෝ කල්පනා කරන්නේ මගේ යන හැංගීමේ දරුවා අක්කමැතිම දේ එච්චරයි. උඹලා කාම සේවනය කළා අපි හම්බුණා බාල ප්‍රාර්ථනා වෙච්ච එකක් නෙවෙයි. දැන් හම්බුණාට පස්සේ මගේ කියලා දරුවට තේරෙන වයසේ වල තේරුම් ගන්නවා නෑ මේ මේක නෑ. ගේ කුරුල්ලන් ගේම ගන්න නෑ. ගේ කුරුල්ලෝ ගේන් දොරට වැඩියට පස්සේ ආය පැටවුන්ට එන්නම දෙන්නේ අම්ම මැරෙන්න මැරියා කාගෙන හිටපන්. දේනත් එහෙම. දොරට වැඩුවානේ ආයෙ පස්සේ ඌ රැළේ ජීවිත අනික් සත්තුන් පොඩ්ඩක් තියෙනවා.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 බාල මහලු කාටවත් නෑ අනේ මගේ ඇහුවා නම් දැක්කා නම් හිතේ තියාගෙන ඉන්න වගේ කියන්න. හැබැයි මටත් හේතු යන්න ඕනේ. හේතු කිව්වොත් මම හදාගන්න. ඒ තමයි උපරිම ශිෂ්ටාචාර. ඒක ගිහි ලෝකෙ ගන්න බෑ. පැවිදෙත් උපසම්පදා භික්ෂුන් වහන්සේලා අතර ගන්නේ ඒක තමයි පවාරණය කරනවා කියලා කියන්නේ. මස්තු මාසයක් ඉඳලා ඒ පැවරුම මගේ යන හැකියාවක් නෙවෙයි. බුද්ධ ප්‍රඥප්තිට අනුව කරන දෙයක්. ඒ නිසා උගක් වෙලාවට බනින්ද තර්ජනය කරන්න යන්නෙම තමන්ගේ අයට ඒ මොකද වැඩි සෙනෙයි. ඉතින් ඒක තමන්ගේ පැත්තෙන් නම් සාධාරණයි. අනිත් පැත්තේ අනිත් සම්බන්ධ වෙන පාටි එක ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ හිතා ගන්නවා තමන්ම බලය ඉල්ලගෙන තමන් බලයක් හදාගෙන නිලයක් හදාගෙන ඒක අනුංග චප්ප කරන්න පාවිච්චි කරනවා.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 ඒ සුදුන් අවුරුදු 3 යනකොට සිවුරු වරන හිටියොත් දෙමු කිව්වා. <laughs> ඔක ආදපු කාලේ ඒ සාමනීරවරුන්ටත් දුන්නා. ඊට පස්සේ ෆොටෝ එක දාන්න කිව්වා. ඇවිල්ලා කිව්වා ධම්ම කවුද අපේ ධම්මශීල හමුතුක ෆොටෝ එකක් දාලා ඕක අපේ પાස්පෝර්ට් එක කරන්න. ඔගේ වටිනා ලියවන් තියෙන ලොකු සාංශය ලියපුවා. ඉතින් ඒක කවුරු කියවන්නේ නැහැ දැන්. ඒක අත්පොත. ඒකේ උපාධ්‍යයන් වහන්සේ යාට ලියන්න ඕනේ කමනක් කරනවා මේකේ ලියලා දෙනවා මගේ මේ ශිෂ්‍යාවල් තැන්ට එනවා කරුණාකරලා බාර ගන්න කියලා. වැරද්දක් කෙරුවොත් අත්පොතේ සටහන් කරනවා. මේ කෙනාට එක සැරේ කිව්වා දෙක කිව්වා තුන කිව්වා. ඊට පස්සේ අත්පොත ඉදිරිපත් කරනවා මධ්‍යම සභාවට ගල්දුවේ. මේ ඊට පස්සේ ඒගොල්ලෝ තීන්දුව කරනවා න්‍යාසස්සයෙන් අයින් කරනවද නැත්නම් කීවා නහනවද කියලා. ඉතින් අන්තිමට එකක් තියෙනවා මහතිරුන් පවා විවස්ථාව උල්ලංඝනය කරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. ඒක නැති වුණාට පස්සේ ගුරුනාථලා හිටගෙන කරනකොට ගෝලියෝ දුවදෝ කරනවා. ඒ නිසා Taman දැනගන්න ඕනේ වැරද්දක් වෙනවා නම් Tamanගේ ගෝලියෝ ලව්වා දඬුවමක් පමුණවාගෙන මේ නීතිය ක්‍රියාත්මක කරන බවට වෙන්න ඒක හරියම. ඒක වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් එතකොට ඒක අවස්ථාව ගන්න ගෝලියෝ. උන්වංශයට වෙනම නීතියක් අපිට වෙන නීතියක්ද කියලා. ඉතින් ඒක තමයි ඔතන තියෙන අමාරුම දේ නායකත්වය කියලා කියන්නේ මහා අග්නිමේෂ එකක් වුණා.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 ඒගොල්ලෝ කැමති නැහැ කවුරක්වත් වෙලා සිටින් ඉඳින් කියලා. එහෙම නම් ඒගොල්ලෝ පවරන්න ඕනේ අවසරයි ස්වාමීන් අවසරයි ආයසුන් මාස මගේ වැරද්දක් තියෙනවා කියන්නේ කියලා. ඒක ගෝලයා විසින් ගුරුවරට කරන පැවරුමක්. ඒකම ගුරුනාංශ විසින් ගෝලයාට කරන පැවරුමක්. පවරණේදී අපි කරන්නේ. ඒක හරි ශ්‍රේෂ්ඨයි. ඒකෙදි නෑ අයියා නෑ. ඊට පස්සේ ඔය සාමාන්‍යයෙන් අපි උපසම්පදා වෙච්ච කමේට පිළිවෙලට යනවා. යන්න ඕන රාත් වෙච්ච එක නෑ මුලට ඉන්න බෑ නෑනේ. මේකෙ දෙන්නේ ඉස්සලා උපසම්පදා වෙච්ච එක නා සාමාන්‍යරය වුණත් පස්සේ කන රහත් වුණා කියනවත් හරියට වදිනවා. ඒ තියෙන සම්මත නීතියයි පරමාර්ථ නීතිය බලනකොට. ඉතින් ඒ අතරමැද මේ වගේ පොතක් තියෙනවා විවස්ථා කරනවා කියන එක හරිම අමාරුයි. පරමාර්ථ පැත්තෙන් ඉඳලා ලියනවාද? සම්මුති පැත්තෙන්ලා දිනවා අපි කිව්වොත්. ඉතින් ඒ නිසා ලොකු සාංශික මේ මෙව්වා මේ අපේ විවස්ථාවක් තියෙනවා නිස්සරණවනේ.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 ඉගෙන මේ වෙනස් කරන්න කිසිම සුදුසුකමක් නැහැ. ඒක නායකත්වයේ ඔලුවට අරගෙන නැත්නම් කවුරු හරි චප්ප කරන්න. ඉතින් ඒ විවස්ත දුවන්නේ නැහැ. ඒ විවස්ත වැඩි කල් යන්නේ නැහැ. සිද්ධියෙන් පස්සේ ඒ විවස්ත ජෝක්යක් වෙනවා. ඉතින් මේ ඇත්තටම මේ විවස්තට කේමනන්ද සාංශි. කේමනන්ද සාංශි ලොකු සාංශි ලස්සන් කරගත්තා. ලොකු සාංශි අනුමත කරා. අනුමත කරලා තිනවා මේ ඉදිරිපත් නිසන්වනේ තියෙන මේ විවස්තාවල් ඇලපිට පාපිල්ලක්වත් කවුරුත් වෙනස් කරන්න එපා. ශාසනය ගැන හෝ විපස්සනා ගැන නොදන්න කිසි කෙනෙකුට වෙනස් කරන්න දෙන්න එපා. ඉතින් අපි කරන් තියෙන්නේ ඒකම තියාගෙන අරගෙන යන එකයි. ඒකේ මුගක් රටේ ලොකු ස්වාමීන් වහන්සේ කියමම තමයි ඒකේ තියෙන්නේ කේමනන්ද ස්වාමීන් ළඟ ඉඳගෙන ලස්සන දෙවුවා කොලේට දාලා වරේන් ගිල ලොකු ස්වාමීන් අසන ගන්න. ඊට පස්සේ හිට උදේ වෙනකොට ව්‍යවස්ථාවක් ඇවිල්ලා. හොඳයි අපි යනවා දැන් සාමාන්‍යපල සූත්‍රයට මයි තියෙන 136 වෙනි පිට තව මං කියන පොඩ්ඩක් මේ මයික් එකට පොඩ්ඩක් කිට් වෙන්නේ කියලා. එතකොට මේ මම හිතනවා මෙල්බන් නගරෙන් අපිට චෝදනා කරන කන් නැහැ කියලා. මේ මෙල්බන් වලට ඇහෙනවද දන්නේ නැහැ. ඇහෙනවා සර්. ආ හොඳයි. අපි එනම් පටන් ගන්නවා සාමාන්‍ය ඵල සූත්‍රයේ දීඝනිකායේ 136 වෙනි පිට. අවසරයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගත උපක්ඛිලේසේ මුදු භූතේ කම්මනී තිතේ ආනින්ජප්පත්තේ ඉද්දිවිදාය චිත්තං අබිනීහරති අබිනින්නාමේති සෝ අනේක විහිතං ඉද්දිවිතං පච්චුනුභෝති පච්චනුභෝති ඒකානුභූති ඒකෝපි හුත්තා බහුදා හෝති බහුදාපි හුත්තා ඒකෝ හෝති ආවිභාවං තිරෝභාවං තිරෝකුඩ්ඩං තිරෝපාකාරං තිරෝපබ්බතං අසජ්ජ තිරෝපබ්බතං තිරෝ පබ්බතං අසජ්්‍යමානෝ ගච්ඡති සෙය්‍යතාපි ආකාසේ පටවියාපි උම්මුජ්ජ නිම්මුජ්ජං කරෝති සෙය්‍යතාපි උදකේ උදකේපි අභිජ්ජමානේ ගච්ඡති සෙය්‍යතාපි පටවියං ආකාසේපි පල්ලංකේන කමති සෙය්‍යතාපි පක්ඛී සකුණෝ ඉමේපි චන්දිම සූරියේ එවං මහිද්దికේ එවං මහානුභාවේ පානිනා පරාමසති පරිමජ්ජති යාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වත්තේති හේ මෙසේ සමාහිත වූ සිත පිරිසුදු වූ කල්හි දීප්තිමත් වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි උපක්ලේශයන් පහවැගිය කල්හි මුදු වූ කල්හි කර්මණ්‍ය වූ කල්හි සිටි කල්හි නිශ්චලත්වයට පැමිණි කල්හි ඉද්ධිවිද ඥානය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 දියෙහි මෙන් පොළොවෙහිද යටට බැසීම උඩට නැගීම කෙරෙයි. නොබිඳෙන දියෙහි පොළොවෙහි සේ වියෙයි. පක්ෂ ඇති සකුණයකු මෙන් අහසෙහිද පළඟින් යෙයි. මේසා මහර්දී ඇති මහත් ආනුභාව ඇති මේ සඳ සඳ හිරු දෙදෙනාද අතින් පරාමර්ශනය කෙරෙයි පිරිමදි බඹලෝතෙක්ද කයින් වසයහි පවත්වයි එකන ඉර්ධ විද ඥාන පවත්වනා කියලා තමන්ට කැමැති කැමැති විදි පවත්වන්න පුළුවන්කම ඉති මේක වෙන කෙනෙකුට පේන එකක්ද එනතන් තමන්ගේ හිතෙම කරන එකක්ද කියන එක මේක කියවලා නෑ නමුත් මේ ඉර්ධ විද ඥානයක් පෙන්නනවා ඔය චක්කුපාල හාමුදුරන්ගේ නෑ චක්කුපාල නෙවෙයි චුල්ලපන්තක හාමුදුරන්ගේ කතාවේදී Eh, මේ ඒ ඉර්ධිවිද කියලා තමයි ඒක පෙන්නන්නේ.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 මල්ලි try කරනවා try කරනවා හරියන්නේ නැහැ. ඊට පස්සේ දඬුවම් කරනවා. කරලා හරියන්නේ ඊට පස්සේ කරනවා සිවුරට බලනවා. හොඳට කල්පනා කරන්න මේ රහත් වුණාට පස්සේ වුණත් තමන්ගේ යන හැඟීම නිසා ඉතින් යන බුදුරජාණන්සේ වඩිනකොට මේ එලිපත් එලි අගුවේ ඉඳගෙන අඬ අඬ ඉන්නවා. ඒකිලවට පස්සේ කියනවා මට සිවුරු අරලා ගෙදර යන්න කිව්වා මට එහෙම එකක් ඕනකමක් නැහැ. මොකද්ද කරපු වැරද්ද? වැරද්ද ගාතපද හතරක් දුන්න කටපාඩම් කරන්න කියලා මට කටපාඩම් හිතේ නැහැ. එතකොට අයියා උපාධ්‍යයන්වන්සේ තමන්ගේ ලේ කුතේ පන් අයියා රහතන් වහන්සේ. ඒතර බුදුරජාණන්සේ කියනවා මේ හොඳයි ඉතින් සිවුරන්න කැමති නැත්තම් මම කමටහනක් දෙන්නකෝ. ඉතින් අයියේ පැත්තක නේදකද? මේ මේ මේ ලේන්ස් වත්තේ තියාගෙන මේ දූවිලි පිහපියා රජෝහරණ රජෝහරණ කියන්නේ කියලා. ඉතින් යා මෙහෙම අතර ගානකොට වෙනවා දූවිලි පිහිනව නෙවෙයි වෙන්නේ අත ගන්න අත ගන්න දූවිලි බැඳෙනවා. මේක දකින්නකොට යාට තේරෙනවා මේ ලේන්සුව පවා හොඳට බල බල අත ගාත් විපරිණාමයක් සිද්ධ වෙනවා. අපි අත ගන්න පිහඬ සිද්ධ වෙන්නේ කෙලසෙන එක. මේකෙන් නිවන් දකිනවා. නිවන් දකිනකොට බුදුජානනාංශේ පින්ඩ පාතේ වඩිනවා සංඝයාත් එක්ක මේක දීලා එතකොට මෙයා ඒ වෙලාව රහත් වෙලා ඍත්විද ඥාන වලට පළවෙනි තැනට යනවා එතකොට සංඝයා වහන්සේලා රැස්ුණාට පස්සේ බුදුන් සාරණා චුල්ලවන්ත කාමඳුර ආවේ නැද්ද දානෙට කියලා ඒක දැන් දානේ වෙලා කියලා දායකයා කියනෝ නැහැ කියලා ඊට පස්සේ කියන දායකයට ගිහිල්ලා ජහට අඩ ගහනින්න කියලා ස්ථානේ එනකොට යන යන තන චුල්ලපන්ත ගහමුදෝ ගහක් ගහක් ගන්න චුල්ලපන්ත ගහමුදෝ දායකයවිලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම කොහොමද කරන්නේ පන්සල පිරිලා හාමුදුරු එකම හාමුදුරු හැමතැනම ඉන්නවා අයියා. ඊරොස් නොකන එක්කෙනෙක්ගේ චූරෙන් අල්ලන්න කියන ඒකට ඔක්කොම නැතුවේ යා විතරක් ඉතුරුයි අයියා. ගිහිල්ලා මේ හාමුදුරුව ආරාධනා කරන්න වගේ සූරාල කියන අවසරයි ස්වාමීන් කියලා අල්ලනකොට අනිත් ඔක්කොම නැති වෙලා අර හාමුදුරුව වෙනවා ඊට පස්සේ කියනවා බුදුජානනාංශගේ ආරාධනාවක් තියෙනවා පින්නපාතේ වඩින්න කියලා පින්නපාතේ වඩිනවා ඉතින් එතනදී එක්ක එක්කෙනෙක්ක විශාල සංඛ්‍යාවකට වෙනවා විශාල සංඛ්‍යාව එක්කෙනෙක් වෙනවා. එතකොට පිට කෙනෙකුට පේන කතාවක් තියෙනවා. එහෙම නැත්නම් Tamanටම මේ 이르දිවිද වශයෙන් කැමැති නම් කීප පොලකම ඉන්නා වගේ පේනවා. ඒකට කියනවා non local reaction කියලා. එකම දේ කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියනවනම් ඒක හැමතැනම ඉන්නා වගේ පේනවා. සරසුලක් මෙහෙම ගහලා සරසුලක් ගත්තාම මේක හරි පැවැත්මක් තියෙනවා.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 මේකේ එක්කෙනෙකුට විතරක් Taman ගැන Taman ගැන දකින්න එකක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේකේ තියෙන්නේ මේ গুপ্ত ධර්මයක්. එක්කෙනෙක් සිට බොහෝ වෙනවා. හරියට බාබර් සාප්පුවක දෙපැත්තේ වීදුරු තියෙද්දි මැද හිට ගත්තාම ලක්ෂ ගණන් අපේ ඉමේජස් පේන්නේ. මම දැන් දැකලා තියෙනවා කියලා. අපේ සාප්පේ කන්නාඩි හයි කරලා තිබ්බහම ඒක තැනට ගිහලා හිටගත්තාම ප්‍රතිබිම්බෙන් ප්‍රතිබිම්බේ කෝටි ගණන් පේනවා. දැන් ඒක හදලා තියෙනවා බුදු පිළිම වලට. ඉතින් ඊට පස්සේ බලනකොට එක්කෙනෙක් සිට දහස් ගණක් වෙනවා. ඒක ප්‍රතිබිම්බ වලින්. මේ වාගේ එකක් කඳුවලලක් මැදට ගිහලා කෑ ගහපුවාම දෝංකාර දෙනවා. එතකොට Taman කෑ ගහනකොට Tamanගේම සද්ද භයංකර විදියට අප වෙන පටන් ගන්නවා. සද්දෙත් මේ වගේ තියෙනවා කිංකිණි නාද. දෝංකාර දෙන ඒවා මෙන්න මේ වගේ தත්වයකට යනවා හිත භාවනා කරනකොට දේවල් තියෙනවා ඉස්සරහම බාධායි දැන් ඒවා විනිවිදින්න පුළුවන්. සද්දේ ඇහෙනවා සද්ද විනිවිදලා ආනපාන බලන්න පුළුවන්. ආනපාන විනිවිදලා සද්ද බලන්න පුළුවන්. ඉස්සරහම භාවනා කරනකොට ආනපාන තුන සද්ද බාධාව සද්ද තුන තානපාන බාධාව දෙකක් බෑ. එක දෙයයි කියලානේ අල්ලන්නේ. මම භාවනා කරන්න යනකොට අභියෝගයක් දෙනවා. සද්ද තියෙනවා තමයි. සද්දේ ඉතර ගණන් ගන්න එපා. මම බලන්න සද්දේ හරහා බලන්න ආනපාන දිහා බැලුවොත් තියෙනවා. සක්මන් කරනකොට ගෙදර ගැන කල්පනා වෙනවා. කල්පනාවට බැලුවොත් ඇවිදිල්ලක් වෙනවා. ඒ කල්පනා වෙද්දි බලන්න පුළුවන් මම හිතවිලි කාපට්ටයක් උඩ ඇවිද්දට ඇවිදිනවා බලන්න පුළුවන් ඒකට ඒ හිතවිලි හරහා හිතවිලි ආවයි කියලා ඉසాత බඳගෙන අයියෝ හිතවිලි ආයක නඩන වෙනුවට හිතවිලි සක්මන් කරනද කියලා සක්මන තියෙනවා. එතකොට හිතවිලි හරහා බලනවා වගේ මේකේ කියන වතුර උඩ ඇවිදින්න පුළුවන්. යේසුස් වහන්සේ මාළුකාරයෝ ඉන්න තැනට වතුර උඩ ඇවිදගෙන එනවනේ. ඒක ඒ ගැලීලිය මේ වැවේ. එතකොට තමයි පේන්නේ දේව පුත්‍රයයි කියන්නේ. එතකොට දෙන්නේ. බලන එකනයි කරන එකනයි දෙන්නේ. නමුත් මේ භාවනා කරනකොට Tamanටම දැනගන්න පුළුවන් වෙනදනම් මේ සද්ද හරි කරදරයි. නමුත් ඒ සද්ද තියෙද්දි මම විනිවිදින්න ඕනේ. ඒකයි මගේ භාවනාව. ඒකයි විපස්සනාව කියලා කියන්නේ. ඒ නිසා සද්දයක් එද්දි ආනපාන බලනකොට විනිවිදලා සද්දයක් නැති වෙලා බලනකොට වැඩි 이르දි විදයි ඒක. ඒක සූරකමක්. ඒක දක්ෂකමක්. ඊට පස්සේ ආනාපානේ තියෙද්දි බලතයි ඔය කිව්වට වේදනාවක් නැද්ද කියලා. බලනකොට හැමතැනම වේදනාවක් තියෙනවා. ප්‍රශ්නේ නැහැ. ආනාපානේ තියෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. දැන් වේදනාවක් නැත්තේ නෑ. සද්ද නැත්තේ නෑ. හිතවිලි නැත්තේ නෑ. ආන්නේ විදිහට මේ මේකෙන් ගන්න භාවනාවට මට වැටහෙන විදිහට මම මේ කියන්නේ ඕනම දෙයක් කරදරයක් වෙන්නේ කරදරයක් කරගත්තොත් විතරයි. ඇත්ත ඒකේ ඉන්නේ කරදර කරන්නේ නෙවෙයි. ඒ සද්දෙන් නෙවෙයි අපිට කරදර කරන්නේ නෙවෙයි. සද්දක හොද වෙන එකක්. අපි ඒක නතර කරන සද්දයක් කරගත්තොත් ඉතින් ඒක නට කමටහන් සුද්ධ කරන්න ඕන. ඉතින් ඒක කියන්නේ සද්ද නැත්නම් කියලා භාවනා කරන්න. ඒ තමයි සමත උපක්‍රම. විපස්සනා උපක්‍රම කියනවා ඔය හද්ද වුණාට හුස්ම නතර නැද්ද බලන්න. හුස්ම නතර වෙන්නේ නැහැ. එහෙනම් සද්දේ තියෙද්දි හුස්ම බලන්න පුළුවන් නොබලන්නත් පුළුවන්. බලනවා නොබලනවා දෙකම කරන්න පුළුවන් නම් තමයි දක්ෂ. නොබලනවා නම් ආදුනිකයි. ඒක සද්ද නැත්නම් ගිහිලා කරන්නේ. ආන්නේ විදිහට කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා.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 ඒක ඕන දෙයක් වීමේ හැකියාව තියෙන. ඒකට කියනවා පොටෙන්ෂල් කියලා නැත්නම් ප්‍රභවය කියලා. මේක වෙන්නේ නැති බුදුදහම කියන්නේ පබසර මිදම් පික්කවේ චිත්තං කියලා. අපිට හත් පොතේ ලියලා තියෙන ප්‍රභාසරයි කියලා. ප්‍රභාසර නෙවෙයි. හැම දෙයක්ම ඇති කිරීමේ ප්‍රභවය මගේ හිත. මට මෙයා තරහකාරයක් කරන්න ඕන.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 ඔක්කොම සහෝදරයෝ. ඒතර සදාචාරي නෑ. ඉතින් ඒ මේ සදාචාර ලෝකයේ මේ සදාචාර නැති එකක් හරහා විමුක්තියක් වෙන්නපු සරුවච්චන් වහන්සේ මහා 이르දියක් කරලා තියෙනවා. මනුස්ස හිතටම පෙන්නනවා ඔබ තමයි මේ මනුස්සයා හතුර නම් හතුර කියාගන්නේ මිතුර නම් මිතුර කියන්නේ. ඔබ මේ අනික් කට්ටිය සාක්කියට ගන්න හදනවා.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 ඒක ඇත්තද නැත්තද කියලා ප්‍රත්‍යක්ෂණය කරන එක වෙනම කතාවක්. ඉතින් මේක තමයි ජනමාධ්‍යයෙන් කරන්නේ. ජනමාධ්‍යයෙන් ඕනම වෙච්ච සිද්ධියකින් ඕනම පචයක් ලියන. කෝටි ගණන් කරනවා. සත්‍යයේ පොඩ්ඩක් අඹරලා ඉදිරිපත් කරනවා. ඉතින් අඹරවන්නේ ඌට වාසිය වෙන විදිය. ඊට පස්සේ වැඩේ කරපේ කාට වැඩි ලාභ ලබන්නේ පත්‍රකාරයා.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 මොකද තව තියෙනවා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දිබ්බසෝත, දිබ්බචක්කු මේ ඉර්ධිවිද ඥාන. ඉතින් කියනවා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් හීනෙට අවදි වෙන්න යාට ඉර්ධිවිද ඥානෙ තියෙනවා කියලා. හීනෙන් අපි ඔක්කොම කරනවානේ. වතුරෙත් ඇවිදිනවා උඩත් පියාඹනවා ඔක්කොම කරන්න පුළුවන්. නමුත් හීනේ බව දන්නේ නැහැ නේ වෙලාවේ.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 මේක නිින්දක් නෙවෙයි. මේකට අවදි වෙන්න පුළුවන් නම් එතකොට පේනවා ඒ හිතට ඕන දෙයක් ඇති කරන්න පුළුවන්. මේ මම ඉන්නේ ආනාපානද නැද්ද? හිතියත් එකයි නැදත් එකයි. සතිය තියනවද නැද්ද? තියනවා කිව්වොත් තියනවා නැත්තම් නැහැ. මේ වෙලාවේ සමාධියක් තියනවද නැද්ද? තියනවා කිව්වොත් තියනවා නැත්තම් නැහැ. ආන්නේ විදිහට අවදි වෙලා බැලුවොත් පේනවා මොකක් හරි හේතු වුණොත් අපිට සැලෙන අනිත්‍ය දුක්ඛ ගතිය එනවා. හේතු වෙන්නේ නැත්නම් අනිච්චන් නැහැ දුක්ඛන් නැහැ අනත්තන් නැහැ. නිශ්චිතස්ස චලිතං. මොකක් හරි අපි නිශ්චය කරගත්තොත් මේ අරමුණට සාපේක්ෂව සතිය තියෙන්නේ. මේ අරමුණට සාපේක්ෂව සමාධිය තියෙන්නේ කිව්වොත් එimhe ඒ සතිය සමාධිය හෙල්ලෙන සුළුයි. අරමුණක් නැති වෙ තියෙන සතිය සමාධිය මොනකද? අනාරම්මන සමාධිය, අනාරම්මන සතිය, එහෙම අනිමිත්ත සතිය හෙල්ලෙන දෙයක් නැහැ. මොකක් හිතලා නැහැ. ඒ නිසා සරෝජන සඳහන් කර දෙනවා නිශ්චිතස්ස චලිතං අනිසිතත්ත්‍ය චලිතං නැති. චලිතේ අසති නැති. නතු වෙන්නේ. ආගති ගති නැහෝති. ආගති ගති අසති කියන මොනවාක්වත් නැති තැනක පවතින හිත අනාලම්බිත හිත මොකවත් එල්ලෙන්නේ නැති හිත අපිට පේන්නේ අසරණ වෙලා පහළ වෙලා මම නිකන් ඇඩ්‍රස් නැති වුණා කියලා පිච්චරයක් ආවා ළඟදී ඇඩ්‍රස් නැහැ ඉතින් අපිට මේක මහා අගාධයක් කියලා.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 ඒතර කලයක් නැහැ. ඕන ওই දෙක අතර තියෙන මේ ආවස්තික වටිනාකම මේ කියලා මේකට කියන්නේ. ඒක තේරුම් ගත්තේ නැත්නම් අද මේ කලයට සාපේක්ෂව ගුරුලිත්ව බලනවා කලයට සාපේක්ෂමක් නැහැ. කලිය හැදුවොත් ගුරුලිත්ව නැහැ. ගුරුලිත්වද කලිය නැහැ. ආ මේක තේරුම් ගත්තා නම් පේනවා මේ වෙලාවට එනදී අපිට වද දෙනවා මිසක් ආ.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 එහෙනම් මැරෙන්න eBay ආස්වාස ප්‍රසවාස දිගට පවතිනවා කියලා තණ්ඩවම් පුතත්දෙන ජීවත් වෙනවා. භාවනා කළා තියෙන ස්ලයිසිං ඔෆ් ටයිම් ගියාට පස්සේ තේිනවා මේ ආස්වාසිය කියලා අපි ගණන් ගන්න පිටකොන්ද විතරයි ප්‍රසවාසය අතරමැද මොනවක්වත් නැති එකක් තියෙනවා. ඒක නොදකින්න තමයි තණ්හා වැඩ කරන්නේ. ඒක නොදකින්න තමයි දික්ටි වැඩ කරන්නේ. ඒක නොදකින්න තමයි මාන්නේ වැඩ කරන්නේ. මට හුස්ම එක දිගට තියෙනවා කියලා තමයි කියන්නේ. අපිට උගන්වපු රේඛ ගණිතයට ඇවිල්ලා කල්යාලි ඉඳක් ඇඳලා කිව්වා අඛණ්ඩව පවතින යන පවතින ලක්ෂපත රාශියකේ ගමන රේඛාවයි කියලා. ලක්ෂ රාශියක් ඇඳුවා රේඛාව වගේ පේනවා. රේඛාවක් පේන්නේ නැහැ. දැන් ඩොට් මැට්‍රික්ස් මේ මේ printer එක බලන්න 39කින් තමයි අකුරු ඔක්කොම ගහන්නේ. අපිට අකුරු පේන්නේ ලස්සන සර්පෙක් වගේ. නමුත් ඒ අකුරු අතර හිස්තැන් තියෙන එක කවදාකවත් දකින්නෙත් නැහැ, පේන්නෙත් නැහැ. අපි මේ බිඳුවද 9 ඉලක්කමද 8ද කියලා හොයන්න බෑ. මේ හැම කෙස් ගහකම තියෙනෙත් වටේට 9යි මැද 30යි. ඒක තමයි මොඩල් එක. ඒක කහ පාට වෙනවා, සුදු පාට වෙනවා. දැන් මෙයා කෙසිදිලා. මෙයාගේ කෙසිදිලා නැහැ. මේ පතුලේ තියෙන පුංචි දෙක වෙනසක් විතරයි තියෙන රිෆ්ලෙක්ෂන් එක සුදු පාට වෙනවා. ඉතින් මෙයා වයස ගිය කෙනෙක් අනිත් අක්මෙක් කියලා අපි කෙස් වලින්ම අයිනවා. ඇතුලේ පොඩි මැජික් එකයි තියෙන්නේ. ඒක දැක්කේ නැති වුණොත් රූපලාවන්‍යයට කෙස් කලබ හදන්න විතරක් කී දහක් හම්බ කරනවද කියලා බලන්න. තට්ටෙට කෙස් හිටවන්න ඕන් නැති ගාන මයිල් ගලවන්න හැම රිදෙන්නේ නැති වෙන්න මොන විකාරයක්ද මේ කරන්නේ? මේ කරන සෙල්ලම දන්නේ නැති වෙච්චාම මයිලෙන් හම්බ කරනවා බර ගන්නවා මේ මොකද අපි මේ මේ අනොන්ට මේ නිට්ටියව පවතින දෙයක් සුකෝ පවතින දෙයක් බලන එකක් ඇනලයිස් කරලා බලන්න. ඉතින් තිත් ටිකක් විතර. ඒ තිත් ටික වෙන හැඩයක් ගත්තකම වෙන අකුරක් බාටපත් වෙනවා. වෙන අදහසක් දෙනවා. නමුත් හැමතැනම තියෙන තිත් ටික තමයි. ඒ තිත් දන්නෙත් නෑ මම බයන්නේද ඉන්නේ කයන්නේද ඉන්නේ කියලා. අපි තමයි තිත් ටික හදලා සංඥා ඇති කරන්න හදන්නේ. ඒ නිසා සංඥා බස්සලා ගිය ගමන් අපිට බයන්න හදන්න පුළුවන්, කයන්න හදන්න පුළුවන්. ඒ තමයි 이르දිවිද කියලා කියන්නේ එක පැත්තකින් බලනවා. එහි 39 ගත්තාම ඒක ඕන හැඩයකට ගන්න බෑ. හැබැයි එක සැර දෙක වගේ දෙකේ කරන්න බෑ. අරකට පුළුවන් මේකත් පුළුවන්. ඒ වගේ විශාල මායාවක්. ඒක නැත්තම් මනෝපුබ්බංගම දෙයක්, මනෝසෙට්ට වූ මනෝමය දෙයක් අපි නිත්‍ය කරගන්න හැදුවොත් ඉස්දිවිද බලන්න බෑ. ඉස්දිවිද බලන්න නම් ලෝකල් වෙන්න ඕනම අංශෝක කීප පොලක ඉන්නා වගේ පේනවා. ඒ තරම් වේගෙන් කරකැවෙනවා. අශ්‍යා කැරකෙනකොට කොතන ඉන්නවද කියලා කියන්න බෑ කියන බලල්ලි. එයාට ගිනි පෙලෙල්ලක් කරකවනොත් අපිට චක්‍රයක් නෙපෙන්නේ. ඒ ඒක කවදාකවත් ගිනි පෙලෙල්ලක් කියලා පේන්නේ නැහැ. අයියෙන් ගිනි පෙලෙල්ල මෙහෙම කරකෙව්වොත් රැට චක්‍රයක් පේන. අපේ හිත කැමති නෑ මේ ගිනි පෙලෙල්ල ඇඳෙන රූපයක් කියලා දකින්න. අපිට වෙන්නේ රූපයක් තියනවා කියලා. ඉතින් ඒ මායාව දකින්න thin slicing of time කියලා කියනවා. සතිය කුශාග්‍ර බුද්ධිපත් වෙනවා. මේ මෙතන තිබුණ දේ මෙතෙන්ට යනකොට කොච්චර විපරිණාම වෙනවද? ඒක වළක්වන්න තමයි දන්නව තියෙන එක වෙනස් වෙන්නේ නැහැ. ඒක නිට්ටයයි ඉතින් අපි රත්තරන් වලට කැමතියි, ප්ලැටිනම් වලට කැමතියි, ගල් වලට කැමතියි. මොකද වෙනස් වෙන්නේ නැහැ කියන්නේ.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 උප්පත්ති කේන්ද්‍රය කියලා එකක් තියෙනවා ආරූඪ කේන්ද්‍රය කියලා තව එකක් තියෙනවා ආරූඪ කේන්ද්‍රයේ ස්වභාවත් එක්ක හැසිරීම නිසා මනස ඇඳපු එක. උපපති කේන්දරයේ ඒ වෙලාවට තිබුණු ග්‍රහ චක්‍රය. ඒක පොඩි ටයිලු ආරූඪ කේන්දරවල වැඩි තියෙනවා. නිසා උපපති කේන්දරයේ තමයි ග්‍රහචාරය උගන්වනකොට නස්සත්‍රය උගන්වන. ආරූඪ කේන්දර කියන්නේ මූ පිටිපස්සෙන් ඔත්තුවක් දාලා බලනවා. මූ මහ ළඟට එන්නේ මොකට හේතු වෙලා තියෙන මොකද්ද කියලා බීඩියක් ගහලා බලනවා. ඊට පස්සේ මූට කේනේ පේන්නේ කියනවා. මූ මම ගෑණි මිනිහා වුණා ප්‍රශ්නයක් නැහැ. අර උපපති කේන්දරය අවශ්‍ය නැහැ. ඉතින් හොඳ දක්ෂ නස්සත්‍රකාරය කරන්නේ ඉඳගෙන ඉනකොට ළඟ ඉන්න මිනිහෙක් දානවා කේන්දර බලන්න ආපු කෙනෙක් වගේ ඉඳගෙන මුදා කොහෙද දාන්නේ මාතාවේ කේන්දර බලන්න ගිහලා ඔහි මීට පිටසන් කරනවා ආවලා තියෙන මාතර ඉඳලා ගෑණි නැති වෙලා තියෙන්නේ ඔය කෙල්ල මූත්තයිල වඩලා ඉඳා කරන්නේ අතේ මොකද මාත් මොහොත දුර ඉඳලා හරි ෂෝක් තන මරු කියනකොට අර මනුස්සයා දෙනවා ලනෝ ඉපැතු පිටිපස්සෙන් ගිහලා ඉතින් අමාරි සයයේ කට්ටිය ඕක කරනකොට අරුවට වැරදිලා එක්කට ගිහිල්ලා කියන වැරදි තොරතුරු ටික <laughs> අර කුඩෙම්ම ගන්නවා.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 කවුරු හරි ඉදිරියට පානකොට මෝඩයාට මැජික් එක. දන්න කෙනා දන්නවා මෙතන යන්නේ ඇස් බැඳුමක් කියලා. මැජික් කාර්යයට මැජික් මැජික් නෙවෙයි. ඌ දන්නවා මෙතන තියෙන ප්‍රෝඩාවක් ඇස් බැඳුමක් කියලා. මැජික් දන්නේ නැති එකාට මැජික් තමයි. Auto magic, automatic. ඉතින් ඒ නිසා මේ ඉර්ධිවිත කතා බුදුන්සේ නිවනට සම්බන්ධ කරන්නේ මේ ලෝකයා රවට්ටන්න ඇඩ්වර්ටයිස්මන්ට් කතාව තියෙනවා.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 මාරෙන් ඇහුවට කරන්න දෙයක් නැතුව එතකොට ඇත්ත කියනවලු. මේ කවුද බුදුහාමුදුරු වශයෙන් පෙනී හිටලා. පෙනී හිටෙන උලම ඒ කතාව ඒකට කිට්ටුවෙන් යන කතාවක් තියෙනවා. ඊපස්සේ පිරුණම් පෑවට පස්සේ මාරේ ඇවිල්ලා මේ හාමුදුරන කතාව කරනවා ඔය භාවනා කරලා වැඩක් නැහැ. ඒක ඒ කාලේ තිබ්බේ බුදුහාමින කාලේ දැන් නිකන් ওই වෙලාවේ භාවනා කරලා වැඩක් නැහැ. ඊට පස්සේ තමන් කවුද මම මාරය මම දීර්ඝ කාලේ ඊට පස්සේ යන ඔයා දැක්කද කියලා ඌ කියනවා අම්මෝ ඔයාව අදහන්න වටිනවනේ හරි ෂෝක්කනේ මේ දැක්කද බුදුහාර ඌ කියන බුදුන් බුදුහාර බාවලා පෙන්වන්නේ කියලා ඉතින් මට බැරි මොකද්ද කියලා බුදුහාර මාවල මහානකට මම රාමරණ හද්දා බාලා ඩිවන් දාගෙන කියන්නේ ඒන බාධා කරන්න එන්නේ මේ හාමුදුරන්ගේ සිවුර ගලවන්න. සිවුර හාමුදුරුවෝ ඒක දැනගෙන ඔය පොත්ත ගලවලා උ මාර්යාගේ ලෙවල උට අන්දනවා. අන්දලා කියනවා පොඩ්ඩකට පුළුවන්ද? මට ඔය වැඩකාරය නෑ හොඳටම ඌ ෆ්‍රේස් කරන්න ඕනේ බාන මට නෑ වාසනාව කොහා විතර වාසනාව බුදුහාමුදුරු දැක්කා මට පොඩ්ඩකට මවලා දෙන්න නේද ඌ මවනවා ඌට පස්සේ නිවන් දකින්න ඔය සද්දයක් ආවට පස්සේ බලන්න සද්ද නැති වෙලා අනපනේ තියනවා වගේම මේ සද්ද ආවට පස්සේ තානපනේ බලන්න බැරිද තියෙනවද මොකද වෙලා තියෙන්නේ කියලා අනපනේ විපර්යාසය කරන්න සද්දට සාපේක්ෂව ඇති වෙලාවේ නැති වෙලාවේ ඔන්න උඩ අනිත්‍ය කියලා කියන්නේ. අධ්‍යාව කියලා ඉසాత මතක නඩනවා සමත විපස්සනා සමත යෝගාවචර. විපස්සනා යෝගාවචර වරන සද්දතියෙදි සද්ද විනිවිදලා ආනපානේ බලන්න පුළුවන් නම් ඒ දක්ෂකමක් ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජන ගැනීමක් අන්න විපස්සනාවේ බාධකේ සාධකේ කරගන්න වැඩි. ඒකද එයා මේ අර මාරය ආවම මාරය ලව්වත් වතුර බල්දියක් අදව ගන්නවා. දර ටිකක් ගෙන්නව ගන්නවා. ආ ඉන්න මාරයවත් ඉන්න. දැන් ඔය ඔය බයියෝ එන්නේ ඈත ඉඳලා අර ඔය වැඩක් කියන්න බෑ ආයෙ ඉන්නේ නැහැ අපොඩ මං එනකම් මෙන්න මේ මේ මුට්ටි හොදවද ඉන්නකොට මම දැලි ටික හොදනවා කියලා දෙන්න ඕනේ වැඩ මොකාවක් දෙන්න ඕනේ වැඩ මම පස්සේ කියන පස්සේ ඉන්න සාංශ මම බයි බයි බබේ කම්මින්ලා ආවේ මං ගෙදර යන්න කියනවා ආයෙ පලාතේ ඉතින් එන්න සද්දෙට කියන්න ඕනේ ඔය ආවේ මට මේ ආනාපානෙ තියෙද්දි ආ ඉන්නවද කියනකොට ඉන්නකොට බලන්නයි ඕම් පොඩ්ඩක් ඉන්නවද යන්නේ නැතුව මම පොඩ්ඩක් මේ ආනාපානෙ බලනකොට සාද්දතිය මොකක්වත් නැහැ මොන මිනිහාවත් ඒක ඉර්ධි විදියට ගන්න වතුරේ ඇවිදින්න උත්සාහ කරන්නේ දියේයි ඇවිදිනවා වගේ තිරෝ කොඩ්ඩන් තිරෝ පාකාට අගෙන විතර විනිවිද දකින්න බලන්න ඊට පස්සේ වාතේ ඉන්න පුළුවන් වගේ ඉන්න පුළුවන් බලන්න කිසිම ආලම්බනයක් නැහැ එල්ලෙන දෙයක් නැහැ ඉන්නවා පොළවේ ඉන්න වගේ වාතේ ඉන්න පුළුවන් බලනකොට හිතේ කෙලෙස් නැති වෙනකොට කරත හැකියි. මම නැවතත් කියනවා මේක තව කෙනෙකුට පේනවද නැද්ද කියන එක කියන්න බෑ. පේන්න පුළුවන් කියනවා ඊට වැඩි විල් පවර් එක අඩු කෙනාට. ඒක කරලා පෙන්වන්න පුළුවන් Tamanට වැඩිය Tamanගේ ඊට වැඩි චිත්ත ශක්තිය අඩු කෙනාට පුළුවන්. වැඩි කෙනාට ඒක දන්නවා මැජික් එකක් විතර බව පේනවා. විල් පවර් එක අඩු එක්කනට මැජික් නෙවෙයි ඒක. ඒ හර්මංශාට ස්තුති කරනවා දිබ්බ චක්කු දිබ්බ සෝත නැත්නම් ඉර්ති විද කියනවා කියලා.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 ඕගොල්ලෝ බිම් වාඩි වෙන්නේ කියන. එහෙම කෙරුවට පස්සේ අර වටේ ඉන්න කට්ටිය ඒකට සැදී පැහැදී සිට තර වතුර ගෙනත් දෙනවා. ඒක අලුතෙන් අපි එක්කන යකෝ අපිවත් මෙහෙම කවුරුත් කරන්නේ නැහැ. පොරක් වෙන්න ඇති කියලා හිතාගන්න. මෙතන සම්පූර්ණ ඇඳිල්ලක් තියෙන්නේ. කෝසයික් පැත්තන්නේත් නැහැ. යත් කරන්නේ රෝල් මේ රෝල් ප්ලේ එකක් කියලා. මේ මිනිස්සයා දන්නේ නැහැ. පේමන්ට් එකේ බඩු විකුණන මිනිස්සුත් එක්ක බීඩි කාර තුන් හතර දෙනෙක් කොහොමදත් එනවනේ. බඩු දිගාගෙන ඉස්සලා කියන මේ කුඩ මටත් දැද්ද මටත් දැද්ද මටත් දැද්ද ඉන්නේ කියනකොට අපිත් ගිහලා හිතන බඩු ඉක්මනට ඉවරයි කියලා ටක් ගාලා ගන්නවා. අන්න බලන්න අර කලින් කරපු කතාවක් එන්නේ ඒකට අපි කියන්නේ මම බීඩි කාරයෝ කියලා කියන්නේ මම දන්නේ හරිද කියලා. සම්පූර්ණ ඒකෝ සයිකෝපැත් යන්නේ බීඩියත් එක්ක. පිටිපස්සෙන් ඉන්න කට්ටියක් එයාව ෆ්‍රේස් කරන්න. බුදුරජාණන් වහන්සේ ආනන්ද ආමරණට කියලා නෙවෙයිනේ යන්නේ. කිසිම තැනක නෑ මේ පෙරට්ටුවක් කරඩ් එකක් නෑ ස්කෝට් නෑ යන්නත් පුළුවන්. දැන් ඉන්න කාලේ මහා සමය හතරක් විතර තිබුණා. දැන් දිව්‍ය බ්‍රහ්ම ඇඟිලි තුඩ කාඩ් බැරි ඉඳලා තියෙනවා. ඔය ඉඳපු ගමන් ගියා සෝපාක ගාවට පස්තායකුත් නෑ මොකුත් නෑ මිනිහා කොට දැම්ම ඉවරයි. ඒ කායිකවත් නෑ අර ස්ටේජ් ප්‍රිපරේෂන්ස් නෑ. ඒ 이르දිවිත මොකුත් කතා ඇත්තේ නෑ. මනසට පුළුවන් මනසට මෛත්‍රියම පණිවිඩ දෙන්න එව්වා බුදුහාමර දෙන ශ්‍රේෂ්ඨ ගති ඕනේ රාජකීය ගමනක් යන්නත් පුළුවන් කාරේට් කාපට් උඩ. හැබැයි බුදුහාමර පයින් ඇවිදින්න පුළුවන්. කිසිම ප්‍රයිවට් හමුදාවක් ඕනේ නැහැ. කිසිම මාර්ගෝපදේශකත්වයක් ඕනේ අසුචිද මල මූත්‍රාද වෛශ්‍යාවද මොකක් කියන්නේ හිතෙන්නේ. ඉතින් ඒ ගතිය ඒ කල්පෙට වෙන කාටවත් හිතෙන්නේ නැහැ. ඒ නිසා මේ විද්‍යාඥානේ පහත් කරන්නේ මේ මම මේ කතා කරන්නේ. මං කියන්නේ මේ ඕනම කෙනෙකුගේ හිතේ 이르දිවිද පාන්න පුළුවන් ශක්තිය තියෙනවා කෙලෙසිච්ච නැති වෙලාවට. හිත කෙලෙසුනොත් අපි මවාපාගෙන ඉන්න වෙලාවේ ආයෙ 이르දිවිද පාන්න බෑ. මවාපෑම නැතිලා අහිංසක වෙච්ච ගමන් අපිට ඕන කෙනෙක් වඩපත් වෙනවා.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 ලී කැලකට වැඩිය අපි කැමති පුටුවට. ලී කැල කියලා කියන්නේ මොනවාක්වත් හදන්න නැති ඕන දෙයක් හදන්න පුළුවන් ලී කැලලා. පුටුවක් කියලා කියන්නේ සීමිත වටිනාකමක් ඇති එකක්. ඒ නිසා ගමරාලි කියලා කියනවා කන්න කොටණ්ඩයි, පාන තියණ්ඩයි, ඉඳ ගණ්ඩයි, කෝකටක් තියෙන වංගෙඩිය විතරයි. ඔය ගුරු බාණ්ඩ මොකක්වත් නැහැ. ඒක ගම රාජ්‍යවල එකම වස්තුව ඔච්චරයි වංගෙඩිය විතරයි. ඒක ඔක්කොම වැටිකයි. කන්න කොටන්නත් ඒකයි. දොරාට වන්නෙත් ඒකේ. පාන තියන්නෙත් ඒකේ. කෝකට ගන්නෙත් ඒකේ. දැන් වලන්න උපකරණ තියෙනවා මේ කුටියේ තියෙනවා හැම උපකරණයක්. වැඩිට ගන්න ගියාම බඩු නෑ. අන්තිමට ගලකින් තල්ලා තමයි ඇණයක් ගහගන්න වෙන්නේ. මොකද අඬුව ඉඳලා කවුරු හරි මිටිය ගිහිල්ලා කවුරු හරි ඒ තැන් වල දාලා දන්නවා තියෙන බව දන්නවා. වැඩේට ගියාම ඉතින් ඒ නිසා අර ගලෙන් තල්ලා වැඩ ගන්න පුළුවන් ඒකට අඩු අඩුව තියෙද්දි ෂේප් වෙන්න පුළුවන්.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 ඊට පස්සේ අතහැරලා දාලත් යනවා. මම හිතට වැදගත්ම දේ තමයි අතහැරලා දාලා ඉන්නේ. ඔක්කොම වැඩත් ගන්නවා. ගන්න තියෙන වැඩ ගන්න වැඩි වුණාට පස්සේ අතල් දානවා. ඔය අපි හම්බ කරන දේවල් කිසිම දෙයක් අතාරින්න බෑ. ඒක අපේ පිටිපස්සේ එලවෙලව පහර දෙනවා. ඒ වෙලාවට වැඩගත්ත ගල් ටික, පිදුරු ටික දාලා තැල්ලා යනවා. ඒක මම හිතන ලොකුම 이르දි විදියක්. නැත්තම් Tamanට ඕනේ ඕනේ සම්පත්තිය ලැබලා දෙනවා. වැදගත්ම දේ ඒක Tamanට බරක් වෙන්නේ නැහැ. හිතුණු තැන දාලා යන්න පුළුවන්. අපි හිතනවා ඒක චපලකමක් කියලා. නමුත් ඒක තමයි ආර්ය ව්‍යවහාරය කියලා කියන්නේ. ඉතින් අපි මේ පැය භාගයක් විතර ගිහිල්ලා තියෙන වැඩේට ඉතින් ඒ නිසා මම මෙතන ඉඳලා අපිට තියෙන පැය භාගයට පොඩ්ඩක් වැඩි වෙලාවක් විවෘත ධර්ම සාකච්ඡාවට ඉතින් මම ගොඩාක් කතා කරා මම ඉල්ලා හිටනවා අනික් කටලා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා.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 නැත්නම් දරුවෙක් අම්මේ නැතුව අම්මා කියනවනේ. ගෑණියක් කියනම දැක්ක. කවුරක්වත් දන්නේ දරුවා අම්මා බිහි කරපු බව. ඔක්කොම දන්නේ අම්මා දරුවා බිහි කරපු බව විතරයි. දරුවා මලකුණක් නම් ඒ අම්මා කෙනෙක් වෙන්නේ නැහැ. නිසා දරුවා බිහි වෙන අනකොටම අම්මා බිහි වෙනවා.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 මේකේ තියෙන්නේ මේ එක එකක් එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. එක පැත්තට ගලණිකුත් තියෙනවා. ඒහා සමානව අනිත් පැත්තට ගලණිකුත් තියෙනවා. ආගම දකින්නේ එක පැත්තට ගන්නවා විතරයි. මම තර්ක මනස දකින්නේ එක පැත්තට විතරයි. ඒකට බුදුන් නෑ ඒ පාරෙම අනිත් පැත්තට එන්න පුළුවන් කියපු ගමන් එතන ප්‍රබුද්ධත්වයේ පහළ වෙනවා.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 ඒකේ කෙන්න පෙන්නඳ සෙන් බුද්ධ ආගමේ කියනවා ගුරුන් වහන්සේ හඳට ඇඟිල්ල දික් කරලා ගෝලයාට කියනවා ආ බලපන් හඳ කියලා. ගෝලයා ගුරුන් වහන්සේ ඇඟිල්ල කෙලවර බහනවා බල්ලා කියනවා ඇඟිල්ල කෙලවරේ හඳක් නැහැ. ඌ දන්නේ ඒක දිගේ එහාට දික් කරනකොට හඳ තියෙන කියලා.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 ඒකට පච්චුදාවත් තන්ති කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. එක පැත්තට ගලනෙකුත් තියෙනවා. ආධුනිකයට පෙන්වන්නේ එක පැත්තක ගලන. ගිහිල්ලා කියනවා ඒක ඉතින් එක තැනකදී යට හැප්පෙනවා. මෙහාට ගියට ඒක අපහු වෙනවා නේ කියලා. බලන්න හැම හන්දියේම ඔක තියෙනවා. ඒ නිසා ਉਹ හන්දි නෙමෙයි ග්‍රන්ථි කියලා කියන්නේ වාට. ඒක පොඩ්ඩක් නතරොන්ට මේ පැත්තට යන්න පුළුවන් මේ පැත්තට යන්න පුළුවන්. ඉතින් අපි හිතන්නේ ඉක්කොර දිනුවා කියන්නේ ඉස්සරට ඉස්සරහට යන්නේ කියලා නෑ. එතකොට අපි ලබන්නේ මේ රීකී අධ්‍යාපනයක් විතරයි. ඒක ආපහු එන ගමන වර්ධිල්ලක් කියලා ඉස්සලා හිතුවට ඒකෙන් තමයි රීකන්ෆර්මේෂන් එක රීෆිකේෂන් එක වෙන්නේ. මේක ඉස්සරහට ගියත් පස්සට ගියත් කන්දෙන් අතර මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. පස්සට ගියත් මොකුත් වෙන්නේ නැහැ. ඉස්සරහට ගියත් මොකුත් වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් එimhe ආනාපාන සතිය කරගෙන ඉන්න වෙලාවේ ආනාපාන සතිය ගෙවිලා හිස්තැන්නේ යන්නත් පුළුවන්. ඊට පස්සේ කම්පන චංචල වගේ උත් පේන. ඕනනම් ආනාපානට එන්න පුළුවන්. ඉතින් මේ යෝගාචර කිව්වොත් දැන් මම මොකද කරන්න කියලා සැකනම් කියන ආනාපානඩවිලා සැකේ දුරු කරන්න නැත්නම් මේ තුනට වෙන්න ආරින්නේ. ඒ තුනම එකයි. ආනාපානයි කිව්වත්, කම්පැනි කිව්වත්, හිතන කිව්වත් ප්‍රභාවේ. ප්‍රභේ වාසේ එකයි. උඹ මේ තාම රීකිය ක්‍රමයට හොයලා සැක කරනවා නම් ආනාපානඩ කියලා වෙරිෆයි කරන්න නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරන්න නෑනේ. තුනට මෙන්න දෙන්න. මොකද මේ ඉල්ලපු දෙයක් නෙවෙයිනේ. ඒකට කියනවා අදිමොක්කේ කියලා. බය නෑ යා. හිස්තනාවත් දන්නවා මේ හිස්තනම තමයි කම්පන චංචල විදිහට නියෝජනය වෙන්නේ. ඒකමයි ආනාපාන විදිහට නියෝජනය වෙන්නේ. ඒ සැකනම් දන්න ආනාපානට යන්න. නමුත් මේ අතර තියෙන්නේ සම්පූර්ණ අන්‍යෝන්‍ය ප්‍රත්‍යක්. ඒක අන්කන්ඩිෂන්. යාමකට පත්‍ත්‍චි නැතිදී. ඒක දන්න කෙනාට දන්නවා මේක සද්ද වශයෙන් පෙන්නත්, රූපේ වශයෙන් පෙන්නත්, කම්පන චංචල වශයෙන් පෙන්නත්, හිස්තන වශයෙන් පෙන්නත් ආනාපානත් එකම ශක්තිය. ශක්ති සංස්තිතියක් තියෙන්නේ. ඒ නිසා සබ්බාසව සූත්‍රයේ සමහරු හරියට මේ මූල ධර්ම වවනවා. නමුත් භාවනා කරන පළවෙනි දවසේ නම් ඒ කියන හැම මූල ධර්ම එකව තමයි.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 නමුත් අපිට රේඛාගණිතය උගන්වන සර් උගන්වන්නේ එකයි. ඒ ප්‍රමේය ඔප්පු කරන්න එක ක්‍රමයයි. ලක්ෂයක් ක්‍රම තියෙනවා. ඉතින් අපිත් පයිතගරස්ල තමයි බලනකොට. පෙතගුරුස් කියලාලු කියන්නේ. පෙතගුරුස් කියලා කියන්නේ එදා හිටපු ගුරුනාථ කෙනෙක් බුදුහාමරගෙන් භාවනා කරන්න ගිහලා ඉගෙන ගත්ත ගෝලියෙක් කියලා කියන්නේ පෙතගුරුස්. දැන් පයිතගරස් කියලා හිතාගෙන පයිතගරස් හතර ත්‍රිකෝණයකට හිර කෙරුවට ඒක ලොකු දාර්ශනිකයෙක්. ඌගේ සම්පූර්ණ දාර්ශනික කාලා. දැන් උගන්වන්නේ ත්‍රිකෝණේ විතරයි. ඔක්කොම මරලා ඇට සැකිල්ල විතරයි තියාගෙන තියෙන්නේ. දැන් තමයි දන්නේ බෞද්ධයා මේ වගේ ගාක් භාවනා කරපු මිනිස්සේ ඒ තියරි එක යට කරලා අර ත්‍රිකෝණී ත්‍රිකෝණයක පයිත කර තිර කරලා. ගන්න තියෙන සාරේ නෑ. තුනු හර පැක ඉතු කරලා පයිත කර ක්‍රමය කියලා අපිට උගන්වනවා. ඉතින් අපේ උණ්ඩ පුළුවන් එක ඒක නම් ඕනේ කොප්පු කරලා වෙන්න දැයි. ඒකට අපි අර පයිත කර සල්ලපු ගමන් අපි වෙන්නේ 10 වෙනවා. ඇතරේ මනස ඉන්ඩිකේටරයක් එයා ඒ සූචකයක්. ඒ සූචකයට යට වෙන්න එපා. අපි දැනගන්න මේ තියර එක අපි අඳුනගත්තාට පස්සේ <clears throat> මේ තියර එක අපි උපද ගන්න හැටි. අපි කෙනෙකුට හේතු ගන්න හැටි අර ක්‍රමෙන් විය යුතු නැහැ. ගුරුවර හැම වෙලාවට අලුත් ක්‍රමයකට තමයි උගන්වන්නේ. දන්න එක උගන්වලා තමන් කැල්ලක් දානවා.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 කොහෙ ගියත් අපි කැත කරන්නේ විලුඹ දෙක මැද. ඩ්‍රේනේජ් එකක් කුසේ වුණත් ඉන්දියන් එකක් කුසේ වුණත් ඉඳගත විලුඹ දෙක තන තමයි කැත කරන්නේ. උඩ තට්ටුවට ගිහලා කැත කරත් විලුඹ දෙක මැද. පොළවේ කැත කරත් විලුඹ දෙක මැද. ඩ්‍රේනේජ් එකක් කුසේ වුණත් ඉන්දියන් එකක් කුසේ වුණත් විලුඹ දෙක තමයි කැත කරන්නේ.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 චක්කුසෝත ගහන කාය විඥානිකව චක්කු පෙන්වන්නේ. ඔය වැඩි පටන් ගන්න එකයි. අන්තිමට අල්ලන්නේ චක්කු. තියරියකේ තියෙන්නේ නාම රූප පරිච්ඡේඥානෙ කිව්වට තියරියක භාවනා කරන්නේ රූපේ. පස්සේ නාමේ. නම දෙන්නේ නාම රූප පරිච්ඡේඥානෙ. ඇයි මේ රූප නාම පරිච්ඡේඥානෙ කියන්නේ කියලා චුල්ල සත්‍ය චුල්ල සත්‍යක සූත්‍රය අටුවාචාර්ය වහන්සේ ප්‍රශ්න කරනවා. මොකද මිනිස්සු කැමැති. එයා කැමැති දේම පටන් ගන්නවා. පාවොක්සයිඩෝ කියනවා අයනු අයනු අයනු යන කියලා මේ අක්ෂරවලිය අපේ හොඩිය ලිව්වට උගන්වනකොට රයන්න ලියන්නේ. තයන් ලියන්නේ වැඩේට යනකොට රයන්න තයන් හැබැයි අකුරු පද්ධතිය දෙනකොට අයන්න ලියන්නේ අයන්න උගන්නේ අන්තිමටම. අකුරු කියවන දාසේ කිව්වට ලේසි දැනින් පටන් ගන්නවා. තියරි එක පෙන්වන්නේ වෙන මොකක්ද ඕඩර් එකට. වැඩේට බැස්සට පස්සේ අර සුදු අකුරු හදපු කතාව දන්නවනේ. රජුරවන්. දැන් අහල් නැති වැඩි වඩා. සුදු අකුරු හදන විදිය වෙනස් රජුරවන් කියන හැටි වෙනස්. ඒසාව පොත්වල තියෙන කිසිම දෙයක් භාවනා කරන්නේ බුදුන් නොවදාලා ධර්මයේ තමයි පොතේ තියෙන්නේ. බුදුන් නොවදාලා ධර්මයට යන්න වර්තමාන කියලා කාලා කාලා කාලා අර සේරම පච බව. සේරම අකුසල් බවත් මේ වර්තමාන මොහොත පමණක් සත්‍ය බව තේරුම් ගන්නකොට ඒත් පොතට පයින් ගහන්න බෑ මොකද දරුවාට කියලා දෙන්නේ ඔය පොතනේ. ඌට ඒ පචේ කියලා දීලා තමයි ඌත් උතෙන්න ගන්න තියෙන්නේ. ඇත්ත කියලා දුන්නොත් ඒක තියරි එකක් ගොඩනගන්න. සමීකරණය අපි ඒ තරම් සමීකරණේ කාලා තියෙනවා. තරම්ම තියරි එක කාලා තියෙනවා. අපි ඒ තරම් මේ රේඛීය ක්‍රමේ කාලා තියෙන්නේ මුලේ මෙට්ට ඇහි වෙලා තියෙනවා. මේ අධ්‍යාපන ක්‍රමයේ අපි ඒ තරම් කන්ඩිෂන් කරලා මුලේ වැඩ කරන්නේ මෙට්‍රේ කිය ක්‍රමයකට නෙවෙයි. ඒක මේට්‍රික්ස් යන්නේ. හැම පැත්තරම දුවනවා. ඉතින් අපි අර එක රේඛාවක් එක ස්ට්‍රෑන්ඩ් එකක් අල්ලන කියලා දීලා කියනවා. ඒ අනුව හැම පැත්තරම නේව ගන්න කියලා ඒක අහුවෙන්නේ ඒ අහුවෙන්නේ නැති කට්ටියට කියනවා පද පර්ම කියලා. හොඳට පදේ කියන්න දන්නවා. හැබැයි අත්දකින්න දන්නේ නැහැ. නිය පුද්ගලයා කාලා කාලා කාලා කාලා තේනවා පද කියන්නේ බොරු. උගට තැන්ජි විපන් දන්නවා හැරනකොට කියනවා මේ මට ওই පද දාන්න දෙන්න එපා. ටක් ගාලා කියපුවා උ තේරුම් ගන්න. ඉතින් බුදුරජාණන් හතර දිනාම තේරුම් අරගෙන තියෙනවා. අද ඉන්න හරියක් ඉන්නේ අපි එක්ක නෙය එක්ක පදපරම. පදපරම එක තමයි පොතේ ගුරයි කියලා කියන්නේ. බුක් වීවිල් කියලා කියන්නේ ඌ පොත දන්නවා টොප් එකට. ඒක ඒ තරමටම භාවනා කරලා නැහැ. එහෙමම වෙන්න ඕනේ නැහැ කියලා පණ්ඩිත සංසය කියනවා. පොතක් දන්න භාවනා කරනත් ඉන්න පුළුවන් නිසා කියන්නේ බෑ පොත ගැන වැඩිපුර කතා කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම ණයට ගත්ත තියර එකක් කරන වැඩ කරනවා. සකන් නැහැ නොලෙජ් එකකට. ඒ නිසා කතා කරන බණ්ඩ නිවාසයා ඒ මනසගේ අත්දැකීමෙන්. ඒකට කියන්නේ අපදා දේන සම්පායති කියලා. චරිතෙන් සපෙලා කියන්න පුළුවන් නම් හරි. කමඨාන් සුද්ධ කරනකොට කියන දේ චරිතෙන් සපෙලා කියන්න කියලා. කටපාඩම් කරන යන්නේ කරන්නේ පිටපොත ප්‍රශ්න අහනකොට ටක් ගාලා හිර වෙනවා. කැමතිත් නෑ ඒකට. භාවනා කරලා නිවන් දකින්න උගරණ කියනවා මේක කරන්න නෑ බෑ. යා දන්න විදියට ඇත්ත වෙච්ච එක කියනවා. ඒතර උසාවියට දෙන්න මේ සාවංකයිය. ඒක මේ මේ නඩුකාරයටයි වේච්චකාරයට තේරෙලා බෑ. උසාවියට තේරෙන්නේ. එතකොට ඒක පරම සත්‍ය බවටපත් වෙනවා. ඒ නිසා ඒ පොත්වල තියෙනවා පොඩි හුදු ගයිඩ්ලයින් එකක් විතරයි. ඒ ගයිඩ්ලයින් එක ක්‍රියාවත් කරනකොට ඉස්සෙල්ලාම ගයිඩ්ලයින් එක පච කරගන්නවා. මේක නිකන් ඉන්ඩිකේටරයක් විතරයි. මේ ඇඟිල්ලේ අග උන අග හඳ නැහැ. ඒක දිගේ යන්න ඕනේ. ඒ ප්‍රත්‍යක්ෂ ප්‍රක්ෂේපණය කරන්න අද ඒක ශිෂ්‍යෙක්වත් කැමති නෑ.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 අපි ඇග්‍රීෂන් රිසර්ච් එක තමයි ඒක අල්ලගෙන තියෙන්නේ. ෆස්ට් ක්ලාස් කාර්යෝ ගත්තා ඔක්කොම ඇග්‍රීෂන් ඩිපාර්ට්මන්ට් එකට. එකෙකුට ෆීල්ඩ් එකට බෑවම කලිසමනවා ගන්නවත් තේරෙන්නේ. දැන් තර්ඩ් ක්ලාස් ගන්න උඹ ආවිනකොටම ෂුවර්. දැන් මම තර්ඩ් ක්ලාස් එකයි මම කියන්නේ. වතුර බහලා තමයි ඌ හයිඩ්‍රොලොජි පටන් ගන්න. අර ඌ වතුරට බයින් ඉස්සෙල්ලා වතුර pH එක බයින් ඕනේ, ජර්ම් සීනස් කියලා බලන්න. එතකොට වතුර ගිහිල්ලා ඉවරයි. ඊගාට බයින් වතුරට බහින්නේ. මයිත් එක හයිඩ්‍රොලොජි කියන කතාව කියලා කිව්වා. ඇමරිකාවෙන් ආපෙකේ ඉස්සෙල්ලාම බහප වතුරට. හයිඩ්‍රොලොජි නම් කල්සියම නෙමෙලා තියෙනවා තේරි කිව්වා. එච්චරයි ඌගේ ඩිග්‍රී එක කිව්වා. ගොනේ හරක් බලන හරක මේ මේ වෙටරන් කෙනෙක් නම් කිහිල්ල ගොම ගඳ තියෙන්න ඕනේ. මේ අත දානකොට ගොම <laughs> මෙතෙන් ඉනවා දිනේ. ඒක තාත්තා වෙටරන් සර්ජන් කියලා බලන්න කිහිල්ල පොඩ්ඩයි බලව ගන්න ගොම ගඳ. ප්‍රායෝගික පැත්තයි තීර එකයි කිව්වහම රත්ත නේද කතා කරන්නේ. එහෙමයි එහෙමයි. එහෙමයි එහෙමයි. උඹ දැනගත්තනේ ඒක නිසා උඹට තීර එක තීරෙන්නේ නැහැ. ප්‍රැක්ටිකල් තීරෙනවා. මා තැනගන්න ඔන්න මෙන්න. පුදුමයි පාස්වෙච්ච දවසේ මම ළඟ හිටපු ඔක්කොම තුන්දෙනෙ පෙල්ලලා. ඉස්සරහා පස්සරහා. ඉතින් ඔක්කොම ෆස්ට් ක්ලාස් වලට හොයනවා, සෙකන්ඩ් අපර් එකට හොයනවා.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 අනිත් තුන් යන්නේ ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් ක්ලාස් බලන්න. මං තියෙන්නේ යන්නම් පාස් වෙච්ච එකේදී නම තිර දැක්කොත් ළඟ එකා කියනවනේ මම යනවා. මම මම මම කිලිම බෝඩ් එක දිහා බලන්නෙත් නැහැ. කවුරු හරි කිව්වොත් මචං උඹත් පාස් කිව්වම ආයි හොඳට මේ ඇති හොඳට.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 PhD මෙහි. ක්වීන්ස්ලන්ඩ් කිසිම අදාළතාවයක් නැහැ මේ කාලගුණේ. ඔන්න වගේ විකාරයක් තියෙනවා. ඒක නම් මම කියන්නේ මට PhD එක ගන්න බැච්ච වෙච්ච ඉරිෂාවට වෙන්න ඇති. නම කෝක වුණත් ওই බුද්ධ ආගමේ අද තියෙන විකාර දිහා බලනකොට මේක අල්ලගෙන පද හදන හැටි දිහා බලනකොට පේනවා මේ මිනිස්සුන කොහෙද වෙලාවක් තියෙන භාවනා කරන්න මෙව කතා කර කර ඉන්නවා. භාවනා කරන එක නා ඒවට බය නැහැ. තීරයට කිසිම බයක් නැහැ. එයා දන්නවා තීරයක තියෙන ටූල් එකට ඉගෙන ගන්න උපකරණයක් විතරයි. ඕක නෙමෙයි ඵලය. එයා පුළුවන් තරම් ප්‍රායෝගික කරලා බලනවා මේ තීරයක ඩිස්ප්‍රූව් කරන්න. Tamanට කියලා දීපේක මේකේ මේක නෑ. මේක ප්‍රත්‍යක්ෂණ කියන්නේ වෙනම කතාවක්. බුදුහාමුදුරුවෝ ඩිස්පූ කරනවා කියන එක නෙවෙයි කියන්නේ. බුදුහාමුදුරුවෝ ඒ තරම් විවෘතයි. ඒ කියන්නේ විචාර බුද්ධියකින් තොර කිසිදයක් බාරගන්නවා. පටන් ගන්නකොට සද්ධාවේ බාර අරගෙන ඒක ඩිස්පූ කරන්න. ඒක null hypothesis එකට දාන්න දාලා null hypothesis more than 95% ඩිස්පූ කරන්න. ඒකට තේින්න ඕන තමයි දන්නේ මොකද්ද කියලා. ලෝකයා ගන්න කැමති නෑ. ඒකට මොකද ලෝකයට ඕනේ. තියරි එකනේ. ඔව් Tamanට ලෝකයා ඕනේ නෑ ඒක. තමන්ට තමන්ගේ විශ්වාසය නැති නිසා ඒ දේවල් වලදී සාකච්ඡා විපාක යන්න එපා. සුතුමේ ඥානෙ එපයි කියන්න එපා. භාවනාමය ඥානෙ බලන්න සුතුමේ ඥානෙ ලැබෙනකොට අපි හිටපු තත්ත්වය. භාවනාව ඥානෙ බලන්න අපි සාකච්ඡා කරන තර්ක ඥාන වලට යන තත්ත්වය. ඒකෝ කොච්චරක් නිකන් පිට පේන්ට් එක විතරද? අර පද්ධතියේ තියෙන භාවනාවයි. භාවනාව මොන දෙයකටවත් තීරයකට කොටු කරන්න බෑ. ඒක මහා පළල් විශයක් වශයෙන් තමයි පේන්නේ. විපස්සනා යෝගාවචරයට යම්තා මට්ටමකට ඥාන ලබන්න පුළුවන්ද? බැරි කියන සංසංගතන බැරි වෙන්නේ නෑ සමත විපස්සනා යෝගාවචරය කියවට ආරම්භයේදී විතරනේ ඔය කියන්නේ විපස්සනා පූර්වංගම සමතයට යන්න පුළුවන්. විපස්සනා කෙරුවට පස්සේ යම් ප්‍රමාණයක් කෙලෙස් සතු කරාට පස්සේ ලොකු විවේකයක් යාට හම්බෙනවා. කාලෙත් හම්බෙනවා. ඉඳගත්තාම විවේකයි. ඒතකොට යාට සමතය වඩන්න පුළුවන් ආයතනය. කියන්නේ විපස්සනාව සමතයට පාදක කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕන දෙයක් කරතයි. කරනවද නැද්ද කියන එක වෙනම දෙයක්. ඒ කියන්නේ PhD හොඳ කෝටිපතියෙක් වුණාට පස්සේ යුනිවර්සිටි අයිඩි කියලා කියන්නේ ඒ මනුස්සයා ඒ මනුස්සයාට සල්ලි හම්බුනාට පස්සේ මොකටද? සල්ලි හම්බුනා තීරක ඉගෙන ගත්තට පස්සේ කෝටිපති වෙන ගානට වැඩිය තීරක ඉගෙන ගත්ත නැති කෝටිපතියෝ ඉන්නවා. කෝටිපතිය වුණාට පස්සේ PhD එකක් කරන්න හිතෙනවා. කලාතුරකින් කියනවා මොකද රෙකග්නිෂන් එකක් ගන්න. ඔය සාමාන්‍ය කියන උපාලි විජයවර්ධන ඉගෙන ගත්ත මිනිහෙක් නෙවෙයි. ඒ මනුස්සයාට ලොකු වුණාට පස්සේ යාට ඕනේ වුණා උගත්තුන් අතර නමක් ඇති කරගන්න. සෑහෙන ක්‍රියාකාරකම් වගේක් කරා કોઈ පත්‍රයක් ගහගෙන අර මේ මාත් පොරක් කියලා බෙන්නන්නේ. මම මේ පුද්ගලයකට දොස් කියන නෙවෙයි. එයාට ඕන වුණා ලෝකේ සමාජ මේ මේ සම්මතියක්. ඒකට එයාට PhD කරතයි. ඒ සමාජලාට බැරි වෙච්චාම ලෝකේ සම කරන්න කරන්නේ එයාට සම්මාන PhD එකක් දෙනවා.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 කියවලා බලන්න වැඩ. බුදුගතාජයන් තමයි අටුවාව ලිව්වේ. උන්වහන්සේ නම් ධානයක් ලැබෙන්නේ නැහැ කියලා. මෛත්‍රී බුදුන්ට නිවන් දකින්න පින් අජි වේවා කියලා දීලා තියෙනවා. ධර්මපාල තමයි ඒව නැහැ. ධර්මපාල තුමා නෙවෙයි. ආචාර්ය ධර්මපාල එයා භාවනා කරපු කෙනෙක්. එයාට ඔය ලියලිය ඉන්න වෙලාවකොත් නැබැයි භාවනා කරන ඔක්කොම නොලියන්නේ නැහැ. ධර්මපාල වගේ කට්ටිය ඉන්නවා. එනිසා ඒකත් කරන්න කියනවා. ඒක භාණ්ඩාගාරික පරියත්තිය කියනවා. රහත් වෙලා ඉවර වෙලා පරියත්තිය කරනවා. එනිසා විපස්සනා කියලා කියන්නේ සමතේට නුසුදුසුකමක් නෙවෙයි සමතේට පූර්වංග බවින්දයක්. සමතේ කියන්නේ නුසුදුසුකමක් නෙවෙයි වංචනික ධර්මයට අහුනේ නැත්තම් ඕනෙලාට විපස්සනාට දාගන්න පුළුවන්. වංචනික ධර්ම වෙලා තියෙනවා සමතේ සමතේ වශයෙන් රසයක් තියෙනවා. විපස්සනා ඒක නෑ. විපස්සනා මස්ලේ ඇති බලවැටයක් වගේනේ. මස්සටයක් වගේනේ. සුදු පාම්පෙත්තක් වගේනේ. ඒකට ආස වෙන්නේ නෑ. සමත සමාධියට ආසයි. අර ආලාකාරාම උද්දකරාම පුත්‍රලාගේ වෙලා තිබුණේ ඒකනේ. ඒක කඩා ගන්න පුළුවන් නේ.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 අරකෙදි නිත්‍ය සංඥා නැති කරන්නේ උදාහ කරන්නේ උත්සාහ කරන්නේ විපස්සනාවේ ඔක්කොම පච කියලා වගේ නිකන්නේ. ඉතින් ඒ නිසා තිබුණත් ආඩම්බරයට ගන්නෑ. ඒ හැකියාවල් තිබුණත් එයා කවදාකවත් කාඩ් එකේ ලියන්නේ මේ මේ මේ ඩිග්‍රී තියනවා කියලා. එයාගන්නේ මිනිස්සෙක් කියන එක තමයි ලොකුම ඩිග්‍රී එක. අර කට්ටියේ මිනිස්සකම නැහැ අනිත් ඔක්කොම ඩිග්‍රී ටික තියෙනවා. මිනිස්සකම නැති එක තමයි පොඩි අප්සෙට් එකකට තියෙන්නේ. <laughs> ඉතින් බල්ලේ කෙනාට ගතෙන් කියකි මොන ඔක්කොම තියෙනවා. මිනිස්සකම නැහැ මේ වාසුන්නෑ ඉන්න කාලේ මේ පඬිතු වාසුන් ඉන්න කාලේ ඉඳලා තියෙනවා. ඒ වාසුන්නෑ කියනවා කොල්ලෙක් කිව්වලු කෙල්ලෙකුට. ඊට පස්සේ උපවලු තාත්තා මේ කෙල්ල මේ මගේ බයනට මෙන්න මේ සුසුකන් 30 තියෙන්න ඕන කියලා 30ක් ලිවලු. ඊට පස්සේ කපුවෙක් කැවිල කළා 28ක් තියෙනවා. ඌට හොඳ නරක දෙක තේරෙන්නේ නැහැ විතරයි අප්සෙට් එක තියෙන්නේ. <laughs> අනිත් ඔක්කොම තියනවා කියලා. 28ක්ම ක්වොලිෆිකේෂන් තියෙන හැබැයි හොඳ මොකද්ද නරක මොකද්ද කියන එක දන්නේ නැහැ. ඒ අද විලා තියෙන එක තමයි. එක එක ටොක්ක බයලජ්ජ දෙක නැහැ. අනේ ගුණ ධර්ම ටික තියෙනවා. අනේ કોઈ ඩිග්‍රි පෙරපත් ඔක්කොම තියෙනවා. මේ මනුස්සකම නැහැ. ඉතින් බල්ලගේ පුකේ බැඳ මේව දෙයක් කියලා කතාවක් තියෙනවා. බල්ලගේ පුකේ මේව දෙයක් බැඳලා කවුද ලේව කණ්ඩ යන්නේ? <laughs> පරම මිනිස්සු කියන හොඳ කතා. ඒ ඔක්කොම බලනකොට මේ මේ ධර්මයෙන් ගත්ත දේවල්. එනිසා මේ හැම දෙයක් තුළම ಗುಣ අපේ සෙන් බුද්ධහම කියනවා කුයි දේ තිබ්බත් ඒ මනසගත හදවතක් තියෙනවද කියලා බලන්න කියනවා. මෙලෙක් වෙන ගතිය නැත්ත වැඩක් නැහැ. මොන ගුණේ තිබ්බත් හදවත නැත්තම් බලන්නේ. හදවත තියෙනවනේ ඕනේ ගුණයක් හදන්න පුළුවන්. ඒ මනස අඩු ගන්න දන්නේ නැති බව දන්නවා. එනිසා මොන ගුණේ ආවත් පිටයි වෙන්න එපා. හැකියාව තියෙනවා. අපි දීපංකර පාද මූලේ බිම වැටිච්ච සුමේද තාපසයා වගේ ඔබ වහන්සේගේ සීරිපතල මේක බණ්ඩ ගෑවෙන්නේ නැති වෙන මාව ඒ දණ්ඩක් කරගන්න කියලා දන ගහන එකයි තියෙන්නේ. ධර්මය කියන්නේ එහෙම එකක්. අවසරයෙන් තවත් ගැටුවක් තියෙනවා. ආනාපාන සති සූත්‍රය පෙන්වා දෙනවානේ. යම් මේ ආනාපාන සතිය භාවිත බහුලීකృత කරන යාගේ සත්‍ය සත්‍ය සතිපට්ඨානෙ වෙනවා. ඊළඟ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා. නෑ බොජ්ජංග ටික වෙන්න. ඒකේ තමයි 16 ආකාරය තියෙන්නේ. ආනපන සති සූත්‍රයේ පළවෙනි හතර කායනුපසනාව. දෙවෙනි හතර වේදනානුපසනාව. චිත්තානුපසනාව ඒ ආනපන වැඩෙන 16 අපි සාම සතිපට්ඨාන දෙන පළවෙනි හතර විතරයි. කායනුපසනාව වෙන්නේ දීගං වා රස්සං වා සබ්බකාය පරිසංවේදී පසම්බයං කාය සංකාර. ඒක කාය සංස්කාර විතරයි. අරකේ චිත්ත සංකාර ගැනීම. ආනපන සති සූත්‍රයේ. ඒක නිසා සතිපට්ඨානයේ සමත විදර්ශනා දෙකටම අහු වෙනකොට පෙන්නලා දීලා තියෙනවා. ආනාපාන සති සුත්තේ සමථ විපස්සනා දෙකෙන් ගෙනල්ලා විපස්සනා දිගේ තව 12 ආකාරයක් පෙන්නනවා. ඒකේ කියනවා දෙවෙනි ආකාරය පෙන්නට පස්සේ කියනවා නාහම්බික වේ මුට්ට සති සහ සම්පජානස ආනාපාන සතින් භවදාමි. ආනාපාන සති සමාධිය හොඳ මේ මුට්ට සතිය ඇති එනාට සම්පජාන නැති කරන මං ආනාපානිය රෙකමන්ඩ් කරන්නවත් නැහැ කියලා කියනවා.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 එහෙම නැත්නම් නිවන දක්වා යන්නේ නැහැ. මගදී හැලෙනවා. ඒක නිසා බුදු ඥානසීක බුදුන් බුදු කෙනෙක් බුදු කරවෙන මේ මේ දහසක් බුදුන් බුදු වෙන පාන්දර බුදු කෙනෙක් වඩන ලද කමටහනක් කියලා තමයි ඉස්සර මිනිස්සු ආනාපාන කරන්න බැරි වුණත් ගෞරවයක් තිබ්බා ගෞරව කරන්න ඒකට හැමෝටම ලේසි නෑ හොඳ හිත යම් ප්‍රමාණයකට තැම්පත් වෙන්න ඕනේ ආනපානේ පේන්නත් ඒකත් සුබ ලකුණක් කරගන්න ඒ නිසා ආනපානේ සත්‍ය සූත්‍රය කියවන්න ඒකේ තියෙනවා ඒ දාශයාකාරයක හොඳම විසුද්ධි මාර්ගෙත් ඇදලා තියෙනවා නමුත් ඒ ආචාර්යයන් වහන්සේමයි මේ පාරජික පාළි අටුවාවේ තුන්වෙනි පාරජිකයේදී ඔන්න ආනාපානෙ පෙන්නනවා සමන්ත පාසාදිකාරය.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 කාය සංකාර, චිත්ත සංකාර කතා කරලා තියෙනවා. කියලා ඒකට අටුවාවක් දෙනවා. ඒක හරි ගැඹුරක් තියෙනවා. ඒකේ හරියට පෙන්නනවා. ඇයි පතම ධානයලා දෙවෙනි ධානයට යනකොට චිත් විතක්ක ਵਿਚාර හලන්නේ වචේ සංකාර හැලෙන්නේ. මෙච්චර උදව් කරපු විතක්ක ਵਿਚාර දෙක ප්‍රණේපයි කියලා අරගපු විතක්ක ਵਿਚාර දෙක. මේ වචේ සංකාර කියන්නේ ඒක හැලෙන්න ඕනේ දෙවෙනි ධානයට යන්න. හලන්න නැතුව යන්න බෑ. ඒක අපි ඉනේ ගහගෙන යන්න හදනවා. හරියට කුඩු අරගෙන ගියා වගේ එයාපෝට් එකේදී අහුවෙනවා. ගහගෙන යන්න බෑ. ඒක එතෙන්දි හදලා යන්න ඕනේ. ඉතින් ඒකට කිට්ටුවෙන් යන කතා බුද්ධඝෝසාචාන් වහන්සේ පවා මේ අපි විනය පොත කියනට අපි ඒක වතු කරගත්තා. ඒක මේ විසුද්ධි මාර්ගෙත් අහනවා. ඇයි චිත්ත සංකාර දක්වලා නැති කියලා. චිත්ත සංකාර සංසිද්ධ නැතු කාය සංස්කාරට යන්න බෑ. ඒ කියන්නේ විපස්සනා පටන් ගන්නකොටම විතක්ක ਵਿਚාර දෙක උපකරණ දෙයක් වශයෙන් දැනගෙන අවශ්‍ය වෙලාදී පාවිච්චි කරන අතර ඒක ඕනේ නැත්නම් හලන්න ලෑස්තියි.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 අනිත් වෙනස සංඥාවක් වශයෙන් දක්වන වෙනස සංඥාවක් වශයෙන් නෑ එතන පෙන්නලා පෙන්නලා තියෙන්නේ ආනාපාන සති විදියටමයි. අනිච්ච සංඥා අනත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා කියලා ආනාපාන සති. සංඥා ඒකට ඒක නිකන් මේ ආනාපාන සතිය සංඥාවක් වගේ උපුල් මලි දීලා තියෙන මම දැක්ක සුබතරම කියලා තියෙන ආනාපාන සති සංඥා භාවනාව කියලා. දස සංඥාව තමයි කතා කරලා තියෙන්නේ. ආනාපාන සතියට යනකොට දස සංඥාවක් නැහැ. දසවින්නේ නම සංඥාවයි 10 වෙනි ආනාපාන සතිය. ඒකත් ආනාපාන සති සංඥා නෑ. හැබැයි නම කියන්නේ දස සංඥා සූත්‍රය කියලා. ඒ වගේ හැම තැනම ওই තීර එකයි ප්‍රැක්ටිස් එකයි නොගැලපෙන පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. අඩුපාඩු නෙවෙයි. ඒ තමයි ප්‍රායෝගික පැත්ත. දන්න මිනිහා දන්නවා 10 කියලා කිව්වට මෙතන 9ක් දාලා හොරට බඩු එකක් දාලා ඉතර යටි. 10 ගණන් කරලා තියෙනවා. හැබැයි කරලා තියෙන බුදුහාමුදුරුවෝ නිසා කරලා තියෙන්නේ ගිරිමානන්ද හාමුදුරුවන් නිසා ඉතින් 10 කවන්නේ 9ක් කියෝනේ. ආයෙත් දෙන්න ඕන නෝ දෙන්න කියලා ගන්න. ඉතර කිල්ල බලට 9යි තියෙන්නේ 10 වෙනි එක නෑ. ජාතක පොතේ 550 මේ 449 තියෙන්නේ. 445යි. ඒ කටට ගැළපෙනනේ පංචබනා කියනකොට. අන්තිේ 445 9ක්ම ජාතක එකමයි තියෙන්නේ නව පොළපාව. එකමයි තියෙන්නේ. එකම ගාතාව. ඉතින් අපි වන්දිනවා පංචබන ජාතක පුස්තකාලේ කියලා ගෙනත් යන වැන්දට කවුරුවක්වත් දිගහැරලා බලන්නේ බලන්න බෑනේ පොත් මිටි දකින්නකොට මොකද බලන්නේ. පළවෙනියම තියෙන අපන්න ජාතක ඔය මොකක්වත් අල්ලන්න බෑ කියලා කියන්නේ. Thank <laughs> you. ජාතකතා පොතේ තියෙන ඒක ටික ඒ බෝධිසත්වයන්ගේ ඒ චරිත කතා කියලා ඒකට දැන් ඒක විවිධ මතවාද දිනවනේ අපිට අනුකම්පා කරලා සායන් වහන්සේගේ කවුරුගේ මතය කියන්න පුළුවන්ද ඒක කියන්නේ ක්‍රියේටඩ් එකක්ද එහෙම නැත්නම් half created half real එකක්ද එහෙම නැත්නම් මේක මට හිතෙනවා මගේ මතය කියනට වැඩිය හරි හොඳ මතයක් ඉදිරිපත් කරලා ධම්ම දීප කියලා මෙයා නෙවෙයි චෙකස්ලෝකේ හාමුදුරුවෝ කිටි අපිත් එක්ක ඒ හාමුදුරුවෝ මහායාන බුද්ධහමෙන් මෙහෙට ආවේ භාෂා හයක් දන්නවා හරි පුළුල් මනසක් තියුණා මේ තේරවාදීත්‍යයට ෆිට වෙන්නේ නැහැ. ආදරේ තේරවාදී එයාට ආදරේ නැහැ. එයා හම්දු කියවුන ප්‍රශ්නක් තියෙනවා ජාතක පොත කියපන් බුදුහාමරණ මේක අනිවාර්යයෙන්ම වෙලා තිනවා බෝසත් වහන්සේ වශයෙන් අන්න බලපන් විසඳලා තියෙන හැටි. උඹට නෙවෙයි වෙලා තියෙන ඔච්චර නටන්න එපා. ඔබ වෙච්ච දෙයක්. ඔය ක්‍රාන්තරවම යනකොට ඔබ වෙච්ච නැති එකක් නෑ. උඹ මේ දැන් ඔළුවේ තියාන මැරෙන්න හදලා මේක මට වෙච්ච දෙයක් ඉසකින් ගත්තා කිව්වට බලපන් බෝසත් වහන්සේ වෙලා තියෙන්නේ. බෝසත් ඒ වෙලට දෙල් තියෙන ප්‍රධාන උත්තරේ නෙවෙයි. දැන් කියනවා ඉදානම් මහාන මට මේක වුණා මෙහෙම උනේ මම මේ දේ කරලා ගොඩ ගියා. හැබැයි හරි උත්තරේ මෙහෙමයි. දැන් දැන් තරවචන ඥානෙ පෙන්නනවා. නොකරපු එක වැරද්දක්වත් නැහැ බොරු කියන එක විතරයි කරලා නැත්තේ. අනිත් සේරම වැරදි මහබෝසත්න් වහන්සේ කරලා තියෙනවා. එනිසා කොහොමද දැන් අපි මහබෝසත්න් වහන්සේලාද නැත්නම් මේ ආත්ම නිවන් දකින්න කට්ටියද කියලා එක වැරද්දක්වත් නැහැ හදන්න බැරියෝ. අපි මේ වෙච්ච වැරද්දට කොච්චර තැවෙනවද? ඒ වගේ මේ මාසේ වැරද්දක් කරෝ ඌ එල්ලලා මරණකම් හදිසිනේ අපිට. හදන්න පුළුවන් ඉන්නේ බුදුහාමුදුර කෙනෙක් ලෝකෙට ඉන්නේ පව්කාරයට ගල් ගන්න නෙමෙයි. ඒකයි ආගම් දෙකේ වෙනස අනෙක් හැම එකෙම පව්කාරයට ගල් ගන්නවා. දැන් බුද්ධ ආගමත් පව්කාරයට ගල් ගන්න පටන් ගන්නවා. විනාසයි. ඒ කියන්නේ ඌට කිසිසේත්ම තේරෙන්නේ නැහැ මනුස්සත්වයේ වටනවා. කිසිසේත්ම බුදුරජාණන්ගේ සර්වඥතාවයේ තේරෙන්නේ නැහැ. කියන්නේ ඕනම වැරද්දක් කරන්නේ උඹමත් නෙවෙයි. දැනගෙන කරත් හදන්න ක්‍රමයක් තියෙනවා. ඒකටයි මම ඉන්නේ. කරුණාකර මේක දැන හදපන් එදාට උඹ අර වැරදි කරන කටියට වඩා මේ தත්ත්වේ තේරුම් අරගෙන ඒකම ලිබරේෂන් එකක් බේරුම් මාර්ගයක් කරගන්න. දැන් ජාතක කතාව කියලා කියන්නේ අතීත සිද්ධියක්. ඒකම සර්වචන් ආංශේ තමන්ම හුමාරු කරලා හෝ උපමා කරලා පෙන්නනවා මට මේක වෙලා තියෙනවා. දැන් අපි ඒව සමහරවට බූස් කරලා ඒව ලිංගික දේවල් අරමන කියලා වැත්තක දාලා තියෙනවා. මොකක්වත් නැහැ. නලිනී ජාතකයේ කියවන. කියලා තියෙනවා. කියන්න එපා. <laughs> කියලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒක ඒක ලියලා අටුවාචාන් වහන්සේ දීලා තියෙන විස්තරය කියවලා බලන්න උනන පේනවා මොනවද මේ හංගන්න හදන්නේ කියලා අපි මේ සදාචාරයක් කියලා මේ ලිංගිකත්වය අයින් කළා දාලා කොහෙද මිනිස්සේ සත්‍ය තේරුම් ගන්නේ කී දහහක් හම්බ කරන කනවා ලිංගිකත්වය හරහා. ඔය රිලොන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒඩ්සුත් නැහැ. වීඩීත් නැහැ. මොකක්වත් නැහැ. ජොලි ඉන්නවා. නේ උන් හදාගන්නේ නීති පද්ධතිය නිසා මේ සිවිලයිස් වෙන්න එපයි කියන එක නෙමෙයි තියෙන්නේ. ඔය අපිට ලිංගිකත්වය අඳුරලා දෙන්නේ කවුරු හරි කීයක් හරි හම්බ කරන්නේ. ලිංගිකත්වය කියන එක රසායනික වැඩක්. කිමිකල් බොඩි එකක්. ඒක වසන් ගන්න කියොත් විනාශයි. ඉතින් ඒකෙලිම කතා කරලා කියලා තියෙනවා. මෙන්න වැඩි. ලිංගික විද්‍යාව පිළිබඳ බුද්ධාංශගේ ඉදිරිපත් කරලා දෙනවා කාටක්වත් කිට්ටු කරන්න බෑ. ඒක නිසා මම ඒ දවසක් මම ඒක ගිහි කාලේ සමානව සමගිව හැදිරිච්ච කෙල්ලෝ දැන් බයිනවා මට. කුබාන් දැන් හිරුරක් දාගෙන මහතෙරුණාන්ත කෙනෙක් වගේ මහා ලෝකෝට නිකන් පඬිතුකම් කතා කරනවා අපිත් එක්ක කොච්චර ජොලිය හිටියද කියලා. දැන් ඇයි මේ උඩ සීට් එක වාඩි වෙන්නේ? ඇයි වට අත්තක් ගන්නෙ? අනම්මනම් කියලා. ඊට මම කියන ඇත්ත කතාව. මේ ගේමේ හැටියට මම රජ වෙන්න ඕන. උඹල බලු වෙන්න ඕන. මම සිංහාසනේ ඉන්න ඕනේ. ඒ හැටි ගේම කියන නාටකෙම හැටි. මම එකක් කියන්නම්. උඹලා උඹලගේ ගෑනුකම දන්නවට වැඩිය මම දන්නවා. මොකද මම බුදුහාමුදුරගේ පොත කියලා තියෙන නිසා. ගෑනු ගෑනු ගැන දන්නවට වැඩිය පිරිමින්ට කියලා දීලා තියෙන බුදුහාමුදුරේ භ්‍රමචරීට ගෑනු ගැන දත යුත්තේ.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 ඕන තොරතුරක් ගන්න පුළුවන්. ප්‍රශ්නට ඒ වෙලාවේ ඇතියට උත්තරය හොයලා දෙන එකයි තියෙන්නේ. උත්තරය ගන්න ඕනේ දැන් ටට්ටක් දාලා දැනගන්න මේ තොරතුර කොහෙද තියෙන්නේ කියලා ඉච්චරයි දැන් ඕනේ කරන්න දන්නවා. ඉස්සරහේ කටපාඩම් කරන්න ඕනේ නැහැ. කැල්කියුලේටර් අරන් යන දෙනවා. ගෙදර ඉඳලා දෙන්නේ. පැය 3න් උත්තර හොයපන්. ඉතින් කම්පියුටර් ඉගෙන ගන්න බෑ මේ වෙලාවේ. කම්පියුටර් දන්නවද මේ මේ ටග් ගාලා ටැප් කරපු ගමන් අර අර තොරතුරු ගියා. තොරතුරු අරගෙන ගත්ත මේකට දැම්ම. දිනුම්. ඉස්සර වගේ අපි වගේ දෙවෙනි චක්‍රය, හතුවෙනි චක්‍රය, හතරවෙනි චක්‍රය නෑ.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 ඒ කියන්නේ මේ අටුවා සියල්ලම ලංකාවේ. ජාතක පොත. ජාතක පොත කියන්නේ අටුවාව. එක ගාතාවයි තියෙන්නේ බුදුරජාන්සේ දේශනා කරලා. ඒකට බැඳපු හැත් බැඳපු කතාවල් තමයි තියෙන්නේ. එක ගාතාවත් එකම දේශනා කරලා තියෙනවා හත් අට වතාවක්. ඒ හත් අට වතාවේ එකම කතාව ජාතකට කතාව කියවන්න මේ මේ මොකද්ද ධම්මපදට්ට කතාව කියවන්නේ. එකම ගාතාවට නැත්නම් එකම නිදාන කතාව ධම්මපදට්ට කතාවල හත්තට සැරේ පේනවා. එතකොට පේනවා බඩු නැති වෙච්චාම කොත්තු රොටි හදන්නේ. ඉතුරු වෙච්ච කෑ ටික විතලා කටකටස් කටකටස් ගාලා ඉස්සර හැදුවේ මේ කට්ලට්ස් පැටිස් රෝල්ස් ඔක්කොම එකතු වෙච්ච දවසේ එකතු වෙච්චලා ටෙම්පරාදු කරලා දැම්ම කාපු එකයි බඩට රටනවා. ෂුවර්. ඒ කෑලි එක තුළ සන්රි අයිටම්ස් කියලා එකක් තියෙනවා. සන්රි ගහලා හදලා තියෙන හැටි පේනවා ඉලක්කම හදන්න. ධම්මපද 423යි තියෙන්නේ. ධම්මපදට කතා කියවන්නේ. ජාතක කතා ටික කියන. හරිම common sense එක. කම්මස් කතා ඥාන සම්මාදිටිය. බලන්න ඒ එකම ගාතාව. නෑ ගාත වෙනයි. ධම්මපදේ එකම කතාව. ජාතකට කතාවේ එකම ගාතාව එකම කතාව අර තොගේ යසේ ගැහුවට පස්සේ හොයන්න බෑ. ඉතින් හොඳට කිව්වට පස්සේ කියන්නත් හොඳ නැහැනේ. ඉතින් ඇලිය කුණු නෑඹිලේ වහගෙන යනවා. පොත ලොකු නිසා කියවන්නේ නැහැ කවුරක්වත්. බුද්ධ දේශනාවේ ગાත තියෙනවා. බුද්ධ දේශනාව බුදුන්ස කියනවා අසල් දවසේදී මෙන්න මෙහෙම වෙලා තියෙනවා බුදුන්ස පොඩි මාතෘකා තැබීමක් කරනවා. ඊට පස්සේ අටුවාචාර්යන් වහන්සේලා තමයි ඒකට නිදාන කතාව ලියන්නේ. රතන සූත්‍රෙත් ඒ වගේ නේද? අපි අනුන් ගාථා තුනක්ද කොයිද? සංස්කෘතයේ දාලා ගාථා තුනක් තියෙනවා. ඒක ආනන්දමන් චාමර ඇදලා දාලා තියෙනවා.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 විචනාත්මක බැලුව කොපියක්. දැන් අපි අර සින්දුවක් තියෙන මේ ආදී සිංහලුන් පිටපෙහි ප්‍රදේශ ජය ගත්තා ඒකත් කොපියක්. ඈ? මෙලඩිය. මෙලඩිය. <laughs> නේ ඒ අර පරණ අර ගාජිකාවක් කියනවා හරි ආසයි ඒ සින්දුවට මං. සිංහල මහාලේ බත් ගහලා පෙර දීපදේශ ජයගත්තා. දැන් ඉන්නේ කා පිටරටින් එන නැවට කට අරගෙන ප්ලාස්ටික් පැදුර ගුදියා ගන්නවා අපිට පම්පැදුර නැතිලා කියලා බලනකොට ඒකත් කොපියක්. ඒ නිසා අපි ප්‍රෞඩ ජාතිය ගැන කතා කරුවොත් ඒක දෙයක් නෑ අපි කොපිය බව දන්නවනේ එච්චරයි. ඊට පස්සේ ආඩම්බර වෙන්න එපා. අපිට ජාතික ගීයක්වත් ලියා ගන්න බෑ. ජාතික අභිමානය එන්නේ කොපි කරපු ගීතයකට. අපිත් කරන්නේ බුදු ආරෝගෙන් තමයි. ඒකට අපි ඔතෙන්ටික් කියන්නේ නැහැ. හොඳ නමුත් අපි දැනගන්න ඕනේ මේ අනුන්ගේ ආයුධලින් සෙල්ලම් කිරුවොත් ආයුධයිචිකාරය දන්නවා ආයුධය අපිට වැඩි ඒ නිසා ඌට ඌට හෙල්ල කරන්න එපා. වෙස්ට් එකෙන් ගත්ත ආයුධ වෙස්ට් එකට දාන්න යන්න එපා. උන් ඒක දැනගෙන තියෙනුත් සේෆ්ටි කච්චක් උන් ළඟ තියෙනවා. අපි දික් කිරුවොත් ඉවරයි. ඒ නිසා අනික් අය දික් කරලා කමන්නේ නැහැ. ගත්ත තැනට දික් කරන්න එපා. අපි දැන් නැතුව කරකවන යනකොට වෙස්ට් එකටම දික් කරනවා ඉවරයි. උන්ට සැලුට් එක ගහගෙන ඉන්නෝ නැහැ. හැබැයි ඔක්කොම උන්ට වාසියට වෙන්නේ හදාගත්තා. ඒ නිසා මේ බුද්ධ දේශනාවයි අටුවාවයි මේ සංග්‍රහ ග්‍රන්ථයි කියනකොට මේ සෝස් එක මේකයි කියලා කිව්වනම් අපි බේරිලා. කොහමද අපි වෙලාව වැඩිපුර අරගෙන තිනවා මොකද මෙල්බන් කියන්නේ? ආ කනෙක්ෂන් එක ගිහලා නේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ යන්නේ නැතුව හිටා. නම අනතුරුන නම් අපිට ඇලාම් කරලා තියෙනවා. මේකේ වෙලාව තා ටිකක් අරගෙන. මේ ගිල්ව ඇතුළේ රොන්ඩෝසේ නමයි කාලා වෙලාව. පල්ලේ භාවනා ශාලාවෙත් තියෙන ඔරලෝසු දෙක දෙකක්. ඉතින් කලින් නැගිටින්න ඕන නම් මම මේ පැත්තේ ඔරලෝසු කරනවා. ටිකක් කළා වැඩි ප්‍රෝග්‍රෑම් පිටිපස්ස ඔරලෝසු කරනවා. මේත් එහෙමයි. ඒක වෙලාව බලනකොට දානසාවේ මායි කේමන දුසාංශයේ තියෙන දාණේ වළඳනවා. එකක 12ට 5 එකක් 12යි. ඉතින් මම වළඳනවා. ඊට පස්සේ ලොකු සාන්ත ඔරලෝසු කරනවා. මම අනිත් ඔරලෝසු කරනවා. ඒක සාන්ත කොයි එක දාරි කියලා. මම කව මේ වෙලාවේ ඇටියට මේක හරි කියලා. කියලා තින්නේ නියම විශ්වවිද්‍යාලට කිව්වා. තොවිත මේක තමයි විශ්වවිද්‍යාල උගන්වන්නේ. පස්සේ වෙලා පහු වෙන ඔරලෝසෝ ඒ වෙලාවට අර ගන්නවා. අනික් වෙලාවට අනික් ඔරලෝසෝ ගන්න. දෙකම තියෙනවා. මේකෙත් 9 12 පෙන්නුවට අන්තිමට දැන් 9 15 වෙලා. එනච අපි එහෙනම් මෙල්බන් වලට ඔහොම සමාව දීලා අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරමු. चादी गाता सज्जायना के इतावता चंग